ඉතාමත්ම සියුම් ස්වභාවයක් ගන්නවා. ඒ හින්දා ඉතාමත්ම ඕනෑකමින් වමනායෙන්ම ශ්‍රවණය කළොත් මේ කියන කාරණාව අල්ලගන්න පුළුවන්. ඉතින් මේ අපි අර වෙනද කතා කරනවා වගේ ඒ කතා කරපු දහම් කරුණු වල වචන ඇහෙන්න පුළුවන්. නමුත් අර්ථය ඊට වඩා ගොඩාක් සියුම් කියලා පොඩ්ඩක් මතක් කරනවා. එහෙනම් හැමදෙනාම මේ ටික හොඳට අහන්න ඕනේ. අපි යම් කෙනෙක් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව පූර්ණය කරනවා නම් සීලයට පිටලා සමාධිය වඩලා විදර්ශනා කරනවා කියලා මෙතන ඇත්ත ඇති හැටි බලන මේ ත්‍රිශික්ෂාව අයිති ලෝකෝත්තර මාර්ගයකට එතකොට මේ මාර්ගයේ පූර්වභාග ප්‍රතිපදාව සහ ලෝකෝත්තර ඍජුවම ලෝකෝත්තර මාර්ගය සහ මාර්ගයට එන පූර්වභාග ප්‍රතිපදාව කියලා දෙකක් තියෙනවා. මම ඒකත් පස්සේ මතක් කරන්නම්. එතකොට අපි මුලදී කතා කළා මේ මාර්ගය කියන එක චතුරාර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය මාර්ගයට මාර්ගය වඩනවා කියනකොට එයා දුක දැකලා දුක ඇතිවීම දැකලා දුක නැතිවීම දැකපු කෙනෙක් වෙන්න ඕනේ නැති වෙන විදිහට මාර්ගය වඩන්න. එතකොට යම් කෙනෙක් මේ දුක මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම කියන ටික දකින්නේ පටිච්චසම්පාද ධර්මතාවය දැක්කමයි කියන එක අපි මතක් කළා. පටිච්චසම්පාද ධර්මතාවය දැකීම තුළින් මේ දුක මේ දුක ඇතිවීම හේතුව මේ හේතුව නැති කළාම දුක නිරුද්ධ වෙනවා කියලා දැක්කම මේ දුක්ඛ නිරෝධය බලාගෙන කරන වැඩපිළිවෙල තමයි මාර්ගය කියලා කියන්නේ. එතකොට අපි අද දවසේදී ඒ මාර්ගය වඩන්නේ කොහොමද කියන කාරණාව ගැන තමයි බලන්න. එතකොට එතනදී <clears throat> මාර්ගය වඩන හැටි ඒ කියලා දෙන්න ඉස්සෙල්ලා අපි තේරුම් ගත යුතු වට වටපිටාවක් තියෙනවා. මේ මාර්ගය ගැන මම අද විස්තර කරනකොට මේක ඍජුවම ආය වක්‍රව මුකුත් නැතුව ඍජුවම ලෝකෝත්තර මාර්ගය වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගංගා යමුනා සරදු මහී වගේ ගංගාවන් පෙර දිගට හැරිලා පෙර දිගට නැමිලා පෙර දිගට බරව පවතිනවා වගේ මහන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ නිවනට හැරිලා නිවන නැගිලා නිවනට බරව පවතිනවා කියලා ඒ වගේ කෙලින්ම නිවනට හැරිලා නිවන නැගිලා නිවනටමයි බරව පවතින්නේ ත්‍රිගුම මාර්ගය වෙනවා මේ ලෝකෝත්තර මාර්ගය වඩන ආකාරය ඒ මාර්ගය නොතේරුමුත් වඩන්ට අපහසු කෙනෙකුට ඊට පස්සේ සතර ප්‍රතිපත්තන වල බෝධභාග ප්‍රතිපදාවටත් එන්න පුළුවන්කමක් තියෙනවා. හරි. මෙතන ඉඳලා මම දැන් අපි මේ ලෝකෝත්තර මාර්ගයේ වඩන්ට හැටි ඒක ගැන පැහැදිලි කරලා දෙන්න මේ අනුසාරයෙන් අපි මෙහෙම කතා කළොත් සංචපාදන කන්ද දුක්ඛ කියන තැනකදී අපි ගන්න අපේ ජීවිතේ අපිට අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා කියලා හම්බ වෙන අරමුණු තියෙනවනේ. එතකොට දැන් මේ අය ලෙඩ වෙලා මහලුලා මරණයටපත් වෙලා මේ මොනවා හරි එකකින් අපිට දුක වෙනවනේ. හරි. එතකොට දැන් අපි දන්නවා හොඳට බලන්න අපිට පුද්ගලයෙක් කියලා හම්බ වෙන අපි මල්ලි නැත්තම් දරුවා කියලා හම්බ වෙන තැන අම්මා කියලා හම්බ වෙන තැන අපිට ධර්මතා දෙකක් හම්බ වෙනවා බලන්න. ඔන්න කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියදත් සම්මස්නහර කියන කුණප කොටස් 32 තියෙන යුක්ත නැත්තම් පටවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූපයක් තියෙනවා. අපි ඒක දන්නවා යථාර්ථයේ පරමාර්ථයක් කියලා. ඊට පස්සේ ඒ රූපය අපිට පුද්ගලයෙක් හැටියට, සත්වයෙක් හැටියට, නැත්නම් අම්මා හැටියට, දරුවා හැටියට පෙනෙනවා. එතකොට දැන් අපිට අපි ඉගෙනගෙන තියෙන සම්මත සහ පරමාර්ථ කියලා සත්‍ය දෙකක් තියෙනවා කියලා. ඒකෙදී සම්මත සත්‍යයේ ස්වභාවය පෙන්නනවා මොකද්ද? තේන්න තියනවා සම්මත සත්‍යයේ ස්වභාවය තමයි පේන්න තියෙන ඒ කියන්නේ සත්වයක් පුද්ගලයෙක් මිනිසෙක් අම්මා පුතා කිව්වහම පේන්න ඉන්නවා හැබැයි විමසනකොට අතුරුදහන් වෙනවා පරමාර්ථ සත්‍යයේ ස්වභාවය තමයි පේන්න නැහැ සත්‍යයක් නොවන පුද්ගලයක් නොවන හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවය ධාතු මාත්‍රයක් ස්කන්ධ මාත්‍රයක් තියන්නේ කියන ශුන්්‍යතාවය පරමාර්ථමය ස්වභාවي තේන්නේ නැහැ. හැබැයි පරමාර්ථ ස්වභාවය තමයි විමසනකොට මතුවලා එනවා කියලා අපි අහගෙන තියෙනවා. සත්‍ය දෙකක් තියෙනවා සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියලා. දැන් දෙකම එක ගොඩේ අපිට හම්බ වෙනවා. කියන්නේ අම්මා නැත්තම් මගේ පුතා නැත්තම් මේ මම කියලා බලන තැනක පුද්ගලයෙක්ව හම්බ වෙනවා සත්වයෙක්ව හම්බ වෙනවා ඊට පස්සේ මේ පුද්ගලයා ඒ සත්වයා අම්මා නැත්තම් පුතා නැත්තම් මම වෙලා ඔන්න ඒක අපිට පේන්න තියෙනවා මාව පේන්න තියෙනවා අම්මව පේන්න ඉන්නවා පුතාව පේන්න තියෙනවා එතකොට ඔන්න සම්මත සත්‍යය එතකොට පරමාර්ථ සත්‍යය කියලා කියන්නේ සත්‍ය පුද්ගලෙන්නෝ හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතා. ඒ කියන්නේ කන බොන ආහාරයෙන් හැදුණු පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු කියන සතර ධාතුවක් අය කියලා කියන්නේ. රූපේ කියලා කියන්නේ. නැත්තම් කෙස් ලොම් නියද සම්මස්නහර කියන මේ වගේ කුණප කොටස් ටිකක් තියෙන්නේ කන බොන ආහාරයෙන් හැදුනේ කියන ටික තමයි පරමාර්ථමය ස්වභාවය. ඒක අපිට තේින්නේ නැහැ. එතකොට දැන් අපි ඉස්සර විදර්ශනා කළා ටික ටික ටික ටික සතිපට්ඨාන කායානුපස්සනාවක් දැලුවා මොකේද අපි දන්නවා මේ පරමාර්ථයේ වැහිලා තියෙන්නේ සම්මතේ. යම් යම් කලක සම්මතය අතුරුදහන් වෙලා පරමාර්ථයේ මතු වුණොත් පරමාර්ථ සත්‍ය අවබෝධ කරගත්තොත් අපි සසරෙන් ගොඩ එකද සසර දුකෙන් ඈතර වෙනවා ඒ කියන්නේ සියලුම මේ කෙලස් ටික රැඳෙන්න තැනක් නැහැ කෙලස් ටික ගහලා යනවා කියලා අපි දන්නවා ඒ හින්දා අපි මොකද කරන්න පුළුවන් තරම් පුළුවන් තරම් මේ ශරීරයේ ධාතු වශයෙන් හෝ කුණුප කොටස් වශයෙන් හෝ බල බල බල බල පරමාර්ථය මතු කරගන්නටත් සම්මතය ගෙවා දාන්නත් අසුරුදහම් කරන්නත් අපි උත්සාහවත් වුණා උත්සාහවත් වෙනවා මොකද දැන් පුද්ගලයෙක් කියලා පේනවා පුද්ගලයා කියලා පේන තැන අපි දන්නවා පරමාර්ථ සත්‍යය ඒක ස්වභාවය විමසන කොට අසුරුදහම් වෙනවා මේ සම්මත සත්‍යය ඒක විමසන කොට අසුරුදහම් වෙනවා පරමාර්ථ සත්‍ය තේින්නේ නැහැ හැබැයි විමසනකොට මතුවලා එනවා. ඒ හින්දා දැන් අපිට පුද්ගලයේ කියලා තේනෙන තැනක සම්මතය සම්මතය බලාගෙනයි ඔක්කොම ප්‍රශ්න ගැටලු ටික සිලස් ටික ඇති වෙන්නේ පුද්ගලයෙක් නිසායි ඇලෙන්නේ ගැටෙන්නේ එතකොට ඇලීම් බැඳීම් ගැටීම් මේ හැම දෙයක්ම තියෙන්නේ සත්ව පුද්ගල භාවයේ මුල් වෙලා සම්මතයේ මුල් වෙලා පරමාර්ථය කියන ස්වභාවය හසු වුණා නම් ඊට අල්ලපු ඇත්තේ නිවන. නැත්තම් ඒකම නිවන කියන එක සාක්ෂාත් වෙනවා. ත්‍රිලක්ෂණය කියන කවබෝධ වුණා වෙනවා. ඒ හින්දා අපි මොකද කරන්නේ මේ පරමාර්ථ ධර්මයේ මතු කරලා සම්මතයේ අතුරුදහන් කරන්ට පරමාර්ථයේ එළඹ සිටින මට්ටමට ගන්නට සම්මතය අතුරුදහන් කරන්ට අපි කාලයක් තිස්සේ මොකද කරන්නේ මේ පුද්ගලයෙක් හම්බ වෙන තැන අම්මා කියන තැන පුතා කියන තැන මම කියන තැනක තේන්න තියෙන ටික අතුරුදහන් කළොත් පේන්න නැති પરමාර්ථය මතු කරගන්න. අපි වෙහෙසුනා වෙහෙසෙනවා. ඒ හින්දා අපි කෙස්නෝ සම්මස් කියලා අපි ඒක කුණු පොකොරස් ටික බලනවා කන බොන ආහාරයෙන් හැදුණි කියලා බලනවා. ඊගාට මේ ශරීරයේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියලා මේ වගේ ධාතු වශයෙන් බලනවා. මෙහෙම බලන්නේ මොකටද? බලනකොට බලනකොට අපි හිතනවා මේ පුද්ගල භාවය අතුරුදහන් වෙලා පරමාර්ථයේ මතුවේ කියලා. නමුත් මෙච්චර කාලයක් කළා අපිට පරමාර්ථයේ මතුනේ සම්මුතිය අතුරුදහන් වුනේත් නෑනේ. නෑ. එතකොට දැන් උන් උතන හොඳට බලන්ට මෙන්න මේ කාරණාව. කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපයක් තියෙයි. පුද්ගලයෙක් කියලා හිතන තැනක. එතකොට එතන තව කය සවිඥාන වෙච්ච නාම ධර්ම ටිකකුත්ටි. ඒ ටික පරමාර්ථමය ස්වභාවය. හැබැයි අපිට ඊගාට පුද්ගලයෙක් සත්‍යයක් කියලා පේනවා. දැන් මේ සම්මතයයි පරමාර්ථයයි දෙක එක ගොඩේ වැටිලා තියෙන්නේ. ඒ වැටිලා තියෙනකොට තමයි පරමාර්ථය කියන එක බලලා බලලා සම්මතය අයින් කරගන්න අපි හේසෙන්නේ. හේසුනට ඒක කරගන්නත් බැරි වුණා. අපි දැන් මේ මාර්ගයෙන් පෙන්වන්නේ ඒ දැන් ඔය ආහාරයෙන් හැදුණු පරමාර්ථමය ධර්මයක් කියන තැනක සම්මතය ආදේශ වෙලා පුද්ගලයේ කැටිට පෙනෙනකොට රූපයේ පුද්ගලයේ කැටිට පෙනෙනවා කියන තැනකදී ඒ රූපය කියන පංච උපාදානස්කන්ධය. උපාදානයේ හිත රූපයක්. දැන් ඒ රූපය පුද්ගලයේ කෙනෙක්ගේ සත්වයේ නිසා. එහෙම නැත්නම් ගහක්, මලක්, එතකොට ඊර හඳේ මොනවා හරි ඒ සම්මතයකින් ප්‍රඥාප්තියකින් යම් රූපයක් විවහාර කරන්න පුළුවන් නම් ඒ රූපය පංචඋපාදානස්කන්ධයකටයි කියන්නේ. එතකොට දැන් ඔන්න සම්මතයයි පරමාර්ථයයි කියන දෙකක් අපි දන්නේ අපිට පුද්ගලයෙක් වෙනවා. ඊට පස්සේ නිවන් දකින්න ගියාම තමයි මෙතන ධර්මතා දෙකක් තියෙනවා පරමාර්ථය මතුවෙච්ච දවසට සම්මතිය අකුරුදහම් වෙච්ච දවසට තමයි අපි නිවන් දකින්නේ කියලා අහලා තියෙන ඉඳ ඕක කරන කෙනකලි නමුත් උනේ නැහැ. නමුත් ඒ කරන එකෙන් කෙලස් ටික ගෙවෙන කමක් අඩු වෙන කමක් වෙනවා. නමුත් අනුසය ගෙවිලා යන්නේ නැහැ කවදාවත්. ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නේ එහෙම තලස්තරයක් ගන්න එකක් නෙමෙයි. ඒ කියන්නේ අනුසය අපි කියමුකෝ දැන් මේ සම්මත පරමාර්ථ වශයෙන් පවතින දේ තියෙන තැනක සම්මත යකින් පුද්ගලික සත්‍යයක් පෙනෙනවා කියන එක හැදුනේ කොහොමද කියන සිද්ධිය කියන එක දන්නේ නැතිකමක ඉඳගෙන මේ කන බොන ආහාරයෙන් හැදුණු කුණු පොකොරක් ටිකක් සතර මහා ධාතුවේ මෙතන පරමාර්ථමය ධර්මයක් හැබැයි පෙනෙන්නේ නැහැ විමසුවොත් මතුවලා එන්න පුළුවන් පරමාර්ථයක් තියෙනවා තේන්න තියෙනවා හැබැයි සත්‍ය පුද්ගලික කියලා විමසනකොට අතුරුදහන් වෙන සම්මතයකුත් මේකේ තියෙනවා මේ પરමාර්ථයේ සම්මතයේ දෙක එක ගොඩට වැටුනේ. මෙහෙම හම්බ වුනේ කොහොමද කියලා අපි මේක ඇති වෙච්ච හැටි දන්නේ නැතුව මේක නැති වෙච්ච හැටි දන්නේ නැතුව අපි හරියට අහසින් වටනවා වගේ මැදින් පුද්ගලයෙක් මේ પરමාර්ථ ධර්මතා ටික සම්මත වශයෙන් පුද්ගලෙක් තේනවා කියන තැනින් විතරක් අරගෙන එකයින් කරන්න හැදුවට බෑ. ඒකයි මේකේ තේරුම. ඒකයි මෙච්චර කාලයක් මුළු ලෝකෙම උත්සාහවත් වෙන්නේ પરමාර්ථය මතු කළා ප්‍රඥප්තිය නැත්නම් සම්මතය කියන එක අතුරුදහන් කරන්න උතන. නමුත් ලෝකෙට ওই දෙකම කරන්න බැරි වුණා ප්‍රඥප්තිය මතු කරගන්න සම්මතය අතුරුදහන් කරන්න බැරි වුණා. ඒකට හේතුව මේ කරාට මේකට තියෙන හේතු මූලය කියන එක නැත්තම් මේ පරමාර්ථයේ ප්‍රඥප්තියකින් ගැහුනේ සම්මතයකින් ගැහුනේ කොහොමද කියන හේතුව හොයාගන්න නැතුව ඒ හේතුව නැති කරන්නේ නැතුව මේ කාරණාව හරියන්නේ. ඉතින් ලෝකෝත්තර මාර්ගයෙන් කින් කරන්නේ මේ වගේ එක ගොඩට වැටෙන්න හේතුව සහ එක ගොඩට වැටෙන්නේ නැති ආකාරය පෙන්වලා නොවැටෙන ආකාරයටම පෙන්වන එක. හරි. එතකොට මම දැන් පෙන්නවා අදට අපි භාවනා කරනවා කියන සිද්ධියක සම්මත පරමාර්ථ දෙකක් තිබුණා. සම්මතය අයින් කළා පරමාර්ථය ගන්න අපි වේසුනා නමුත් බැරි වුණා කියලා. අද මම මේ උගන්වන දහම් කොටස කෙලින්ම ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නේ මේකෙන් පෙන්වන්නේ මුතෙන් කරන්න වෙන මොකුත්ම අර්ථයක් නෙමෙයි. වෙන මොනවත්ම දෙයක් නෙමෙයි සම්මුතිය හා පරමාර්ථය කියන දෙක වෙන් කරලා පෙන්වනවා ඔයගලන්ට. දෙක එක ගොඩට වැටෙන්න කලින් දෙක එක ගොඩට දාන්න කලින් එතකොට කෙලින්ම පරමාර්ථයත් අවබෝධ වෙනවා සම්මතියත් නැත්තම් ප්‍රඥප්තිය දෙක අවබෝධ වෙනවා එපමණකින්ම කටයුත්ත කළා දුක පිළිදෙන් දැක්ක සමුදය දුරු කළා නිරෝධය සාක්ෂාත් කළා කියන ඔක්කොම ටික වෙනවා සම්මත පරමාර්ථ කියන දෙක දෙපැත්තට වෙච්ච එකම අන්න ඒකයි මෙතෙන්දි පෙන්වන්නේ ඒ පෙන්නන ක්‍රමයට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මොකද්ද පංච උපාදානස්කන්ධයේ උදේ වේ බලන්ට කියන කාරණාව. ලෝකෝත්තර ඍජුවම ලෝකෝත්තර මාර්ගය කියන්නේ පංච උපාදානස්කන්ධයේ උදේ වේ බලන එක. අපි දැන් පංච උපාදානස්කන්ධයේ උදේ වේ බලනවා කියන කාරණාව බුදුරජාන් වහන්සේ පෙන්වලා තියෙන ආකාරය පොඩ්ඩක් බලමු. මොකද මේ ටික බලනකොට අපිට අවශ්‍ය ප්‍රශ්න හිතෙනවා. අපි මෙච්චර කාලයක් කරන්ට හදුවා නම් පරමාර්ථය නතු කළ සම්මතය අයින් කරන්ට තාම බැරි වුණා නම් ඒ දෙක සග්ගලගෙන් කරලා පෙන්නනවා අපිට. පරමාර්ථය සත්‍ය වෙනමම පෙන්නනවා සම්මත සත්‍ය වෙනමම පෙන්නනවා. එතකොට සම්මතයයි පරමාර්ථය දෙක වෙන් කරලා දකින්න පුළුවන් නුවණක් ඇති වෙනවා. මේ දෙකම එක පොඩකට දාගෙන දුක් විඳින පංච උපාදාන ස්කන්ධ ලෝකේ හැදෙන්නේ නැහැ. පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා කියන්නේ පරමාර්ථ සත්‍යයයි සම්මුත සත්‍යයයි කියන දෙක එක ගොඩට තියෙනවා. ඒ කියන්නේ කන බොන ආහාරයෙන් හැදුණු රූපේ පුද්ගලෙක් කියලා තියෙනවා. සත්‍යය කියලා තියෙනවා. දුව පුතා අම්මා තාත්තා කියලා තියෙනවා. එතකොට දුව පුතා අම්මා තාත්තා සත්‍ය පුද්ගලෙක් කියන ප්‍රඥප්තිය අතුරුදහන් වුණොත් සත්ව පුද්ගල නුණු කුණුපු කොටස් ටිකක් හතර මහා ධාතු කියන පරමාර්ථේ මතුවුණොත් හරි කියන එකනේ අපි හිතාගෙන හිටියේ ඒකනේ කරන්න හැදුවේ නමුත් ඒක කරගන්න බැරුව ආන් ඒක කළා දෙන්න හදන ක්‍රමයක් තමයි මේ වෙහෙසක් නැතුවම નિરાයාසයෙන්ම ඒ තැනට තමන්ගේ මනස අරගෙන එන එක තමයි ලෝකෝත්තර මාර්ගය කියන්නේ මාර්ගය කියන්නේ වරද වුණාට පස්සේ નિවරදි කරන්ට පරමාර්ථමය ධර්මතා ටික පුද්ගලික සත්‍යයේ විදිහට රැවටුණාට පස්සේ හැදුනට පස්සේ ඒක අයින් කරන්න හදනව නෙමෙයි. එහෙම හැදෙන්න ඉස්සර වෙලා හැදෙන්නේ නැති වෙන විදිහටම කටයුතු කරන එක තමයි මාර්ගයේ ස්වභාවය. හැදුනහම ඒක නැති කරන්න උත්සාහවත් වෙනකොට වෙහසක් දරන්න ඕනේ. වෙහස දරුවා. ඒක හැදෙන්න තිබුණ හේතුව නැති වෙන්නේ යම් හේතුවක් නිසා පරමාර්ථ ධර්මයේ වැහිලා පුද්ගලයෙක් කියන එක පෙවුනා නම් ඒක නැති කරන්න අපි ධාතුව බලලා පුද්ගල භාවය අයින් කරද්දී නුවණින් මෙනෙහි කරනකොට తాවකාලිකව එතන එතන අරමුණේ කෙලෙස් නැති වුණාට පරමාර්ථ ධර්මයේ ප්‍රඥාප්තියකින් වහන්න පුළුවන් වහන හේතුව කියන එක අපිට නැති වුණේ නැහැ ඒක හම්බුනේ නැහැ. නමුත් මේ මාර්ගයෙන් කරන්නේ ඵලයට ප්‍රතිකර්ම නෙමෙයි හේතුවට ප්‍රතිකර්ම. ප්‍රඥාප්තියයි පරමාර්ථයයි දෙක එකට වෙන එක එකට වෙන හේතුව මොකද්ද කියලා හොයලා ඒ හේතුව නවත්තන්න කටයුතු කරන එක තමයි මාර්ගය වෙන්නේ. ඒක තමයි මේ ලෝකෝත්තර මාර්ගයෙන් කරන්නේ. ඒ කරන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ පංච උපාදාන ස්කන්ධය හැටියට පෙන්වන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීමත් නැතිවීමත් නොදැන නොදක අවුරුදු 100ක් ජීවත් වුණ තිස් ජීවිතයක් පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම දැනගෙන එක දවසක් ජීවත් වීමත් වටිනවා කියලා මතක් කළා. ඒ කියන්නේ සම්මත පරමාර්ථ දෙක වෙන් කර නොගෙන අවුරුදු 100ක් ජීවත් වුණ කිස් ජීවිතයක් සම්මත පරමාර්ථ කියන ධර්මතා දෙක වෙන් කළා දැකලා එක දවසක් ජීවත් වුණත් වටිනවා කියන tikai එකෙන් පෙන්නේ. මොකද පරමාර්ථය වෙනම දැක්කොත් ප්‍රඥප්තිය වෙනම දැක්කොත් කෙලින්ම නිවන් නිවන් දැක්ක වෙනවා. කෙලින්ම යථා භූත ඥානය තියනවා කියලා කියන්නේ කෙලෙස් සුන්ගේ ආශ්‍රයන්ගේ මනස මිදෙනවා. නිරෝධිය සාක්ෂාත් වෙනවා. තැනකට යනවා. හරි. ඔන්න දැන් මෙතන ඉඳලා හොඳට 100ක් යොමු කරන්ට එතනදී බලන්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්කන්ධයන් උදිවේ මෙන්න මෙහෙම බලන්ත කියලා. ඔය කනබුන ආහාරය නිසා රූපය හැදෙනවා. ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා හැදෙනවා. මේ නාම රූප දෙක නිසා ආහාරයෙන් හැදුණු රූපේ රූපයේ ස්පර්ශයෙන් හැදුණු වේදනා සංඥා දෙක නාමයේ මේ නාම රූප දෙක නිසා විඥානය හැදෙනවා ඊට පස්සේ ආහාරය නැති වෙන රූපය නැති වෙන ස්පර්ශය නැති වෙනකොට වේදනා සංඥා චේතන නැති වෙන ඒ නාම රූප දෙක නැති වෙන විඥානය නැති වෙනවා කියලා ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් දෙක බලන්න කියලා ආහාරය නිසා රූපය ඇති වෙනවා ආහාරය නැති වෙන රූපය නැති වෙනවා කියලා බලන රූපස්කන්ධය රූපස්කන්ධය ඇතිවීමක් නැතිවීමක් බලන ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන චෛතසික ටික ඇති වෙනවා ස්පර්ශය නැති වුණොත් වේදනා සංඥා චේතනා නැති වෙනවා කියලා බලනකොට වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංකාර ස්කන්ධය කියන නාම ධර්ම ටිකේ ඇති වෙනහා නැති වෙන හැටි දකින්න මේ නාමයයි මේ රූපයයි දෙක නිසා විඥානය හට ගන්නවා මේ නාම රූප දෙක නැති වුණු විඥානය නැති වෙනවා කියනකොට විඥාන ස්කන්ධය ඇතිවීම නැතිවීම දකින්න. මෙන්න මේ පංච උපාදාන ස්කන්ධය ඔය තින්නේ පෙළදහම ඕක අපේ ජීවිතයෙන් හරියට අර්ථවත් විදිහට බලනකොට ප්‍රඥාප්තියයි පරමාර්ථයයි දෙක සම්මත පරමාර්ථ දෙක සම්පූර්ණ වෙන වෙලා නිවනම කියන එකට මනස සම්පූර්ණ යොමු වෙනවා. ලෝකයේ කියන කතුරු දහම වෙනවා මේ කරන දේ. මොකද ලෝකයේ කියන එක හැම වෙලාවෙම තිබුණේ පරමාර්ථයකට ප්‍රඥාත්‍ය ආදේශ දෙලයි ලෝකයේ කියන එක හැදෙන්නේ. නමුත් මේ දෙන්න දෙකකට වුණාම ලෝකයේ කියන එක පවතින්නේ හරි ඒක අපි මෙහෙම බලමු. දැන් අපි එතනදී මම එදත් කතා කළා අද දවසේදී තව පොඩ්ඩක් මතක් කළොත් දැන් මෙතන ඉන්නවා සිංහල කතා කරන කෙනෙකුයි දෙමළ කතා කරන කෙනෙකුයි ඉංග්‍රීසි කතා කරන කෙනෙකුයි කියලා හිතන්ත අපි තුන් දෙනාටම පුරාණ කර්මය මත ඇහැදුනා කන බුන ආහාරය නිසා ඇහැ පවතිනවා ඇහැ තියෙන නිසා ඔන්න රූප පේනවා රූප ඇස් ඉදිරි පිටට ඇවිල්ලා තියෙනවා අපි තුන් දෙනාට හැබැයි අපි තුන් දෙනාගෙන් එක්කෙනෙක්වත් මේ රූප දකින්නේ ඇයි හිත නැති හින්දා මලමිණියක් වගේ කන බොන ආහාරය නිසා ඇදිලා තියෙනවා. ඇස් ඉදිරි පිට රූපක් ගැටිලා තියෙනවා. නමුත් රූප පේන්නේ නැහැ. දැන් ආහාරය නිසා රූපේ හැදිලා තියෙනවා කියන දැනකට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ආහාරය නිසා හැදුණු රූපය උපකාර වෙනවා රූපේ වෙන මේක රූපය උපකාර වෙනවා ස්පර්ශයට. කන බොන ආහාරයෙන් මොන රූප ටික හැදිලා තියෙනවා අපි ඔක්කොට තුන් දෙනාටම. ඉංග්‍රීසි කතා කරන, දෙමළ කතා කරන, සිංහල කතා කරන තුන් දෙනාටම ආහාරය නිසා රූප හැදිලා තියෙනවා. එතකොට ආහාරය නැති වෙනකොට රූපේ නැති වෙන්නේ මරණයෙන් පස්සේ තමයි. දැනට ආහාර නිසා රූපේ හැදිලා තියෙනවා. ඔන්න ආහාරය නිසා රූපේ හැදුනහම මේ සවිඥානික ඇහැට බාහිර රූප ගැටෙනවා. ගැටිලා ඇහැ ආහාරයෙන් හැදුණු රූපේ උදව් වෙන ස්පර්ශයට. ඔන්න කන බොන ආහාරයෙන් රූපේ හැදුනා ඒ රූපේ උදව් වෙනවා ස්පර්ශයට. මොකද ඒ කන බොන ආහාරයෙන් හැදුණු ඇහැට බාහිර රූප ගැටෙනවා. මතක් ගැටෙනවා දෙමළ කතා කරන කෙනාට ඉංග්‍රීසි කතා කරන කෙනාට ඇහැට රූප ගැටෙනකොටම හිත ඊට අනුගත උපදිනවා චක්කු විඥානය. ඇහැට රූපයක් දෙක තියෙනකොට චක්කු විඥානය ඊට අනුගතව ඉපදිලා ඔන්න චක්කු සම්පස්තය ඇති වෙනවා. ගම්ල කෙනාටත් ඉංග්‍රීසි කෙනාටත් මටත් තේරෙනවා. ඔන්න දැන් වස්තුවක් පේනවා. ඔන්න ස්පර්ශය නිසා ආහාරය හේතු ස්පර්ශය ඇති කරන්නේ. එතකොට ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන චෛතසික ටිකක් පහළ වෙච්ච එක තමයි අපිට වස්තුවක් පේනවා කියලා කියන්නේ. දමිල කෙනාටත් පේනවා, ඉංග්‍රීසි කෙනාටත් පේනවා, සිංහල කෙනාටත් පේනවා දැන්. ඔන්න මේ පේනවා කියන තැන ආහාරයෙන් හැදුණු රූපෙකුයි ස්පර්ශයෙන් හැදුණු නාමෙකුයි කියලා දෙකක් තියෙනවා දැන්. දැන් තුන් දෙනාටම පෙනීම සමානයි. තියෙන වස්තුවේ හැඩය වේවා වර්ණය වේවා සමානව පේනවා. ඊට පස්සේ ඒ නාමයයි ඒ රූපයයි දෙක නිසා පැදුර කියලා දැනගන්න කමක් ඇති වෙනවා මංගාව. දෙමළකට කරන කෙනාට පායි කියලා දැනගන්න එකක් ඇති වෙනවා. ඉංග්‍රීසි කතා කරන කෙනාට මැට් කියලා දැනගන්න කමක් ඇති වෙනවා. අන්න පෙනෙන තැන සමාන වුණාට දැනගන්නවා කියන තැනදි තුන් දලා වෙනස්. අන්න ඒකයි නාම රූප පත්‍ය විඥානං කියලා කියනකොට විඥානය කියන්නේ දැනගන්නවා කියන එක. නාම රූප කියනකොට පෙනෙන තැන පෙනෙන තැනට ඇහත් රූපයක් තිබුණා හිත ඊට අනුගතව උපන්නට පස්සේ තුන් දෙනාටම ඒ වස්තුව තේරුණා. එතකොට ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා පහළ වුණා කියන්නේ තේරුණා. යම් වස්තුවක් පේනවා. එතකොට විස්තර මුකුත්ම නැහැ. හැඩ සටහනක් පෙනෙනවා, වර්ණ සටහනක් පෙනෙනවා විතරයි. අර මම කියන්නේ මාස 4ක 5ක පුංචි ළමයි යනකොට අම්මලා තාත්තලා නොයෙක් විදිහේ වර්ණ තියෙන දේවල්, සද්ද ඇහෙන දේවල් එල්ලනවා. නමුත් පොඩි ළමයා අර පාට ටික දකිනකොට සද්ද ඇහෙන එකට අනුව අඬන එක නතර කරලා බලාගෙන ඉන්නවා. හැබැයි යාට ප්‍රඥප්ති නැහැ. මේ කහ පාට, නිල් පාට, රතු පාට කියලාවත් හඳුනන්න ප්‍රඥප්ති නැහැ. නමුත් වර්ණය පේනවා. අන්න ඒ වගේ මේ නාම රූප කියන තැන ප්‍රඥප්ති මුකුත් නැහැ, විස්තර මුකුත් නැහැ, වස්තුවක් පේනවා. එතකොට දමිල කෙනාට, සිංහල කෙනාට, ඉංග්‍රීසි කෙනාටත් පේනවා කියන තැන දෙනකොට නාම රූපයි කියලා කතා කරනවා. ඔන්නෝ පේනවා කියන තැන පොඩි ළමයෙකුට පේනවා වගේ රූපයයි නාමයයි කියලා පෙනෙනවා කියපු තැන අන්න අර පුද්ගල භාවයයි සත්ත්ව පුද්ගල භාවයයි පරමාර්ථය දෙක එක ගොඩට දාලා තිබ්බ තැනක පරමාර්ථ කියලා ටිකක් තිබුණා නේද? අන්න ඒ ටික තියෙන්නේ ඕකේ. ඔය පේනවා කියන තැනක කනබුන ආහාරයෙන් හැදුණු කුණුපු කොටස් ටිකක් සතර මහා ධාතුවේ කියන රූපෙකුත් තියෙනවා. ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකකුත් තියෙනවා කියලා සම්මත මේ සංකත පරමාර්ථ ධර්මයේ උතන තියෙනවා. හරිද? ඔය පේනවා කියන ටිකේ තියෙනවා නාම රූපය කියපු ටිකේ තියෙනවා පරමාර්ථ ස්වභාවයක් සංකත පරමාර්ථ ධර්ම කියලා දෙන්න කියනවා නාම රූපයි කියලා කියනවා. පේනවා දැන්. ඔය ටික පුරාණ කර්මයෙන් හටගත්ත විපාක විපාක හරිද ඊට පස්සේ මේ පේන දේ නිසා සිංහල කෙනා පැදුර කියලා, දමිළ කෙනා පායි කියලා, ඉංග්‍රීසි කෙනා මැට් කියලා දැනගත්තා කියන්නකො. අන්න ඒක නාම රූප පත්‍ය විඥාන දැනගන්නවා විඥානය කියන්නේ දැනගන්නවා කියන්නේ. නාම රූපයෙන් හටගත්තු විඥානය කියලා කිව්වේ මෙන්න මේ ප්‍රඥාප්තියට. පැදුර කියන ප්‍රඥාප්තියත් සිහි වෙනවා. අර අපිට පුද්ගලික සත්‍යයේ කියන තැනක කෙනෙන්ද තියෙනවා විමසනකොට අතුරුදහන් වෙනවා කියලා අපි කතා කරපු ප්‍රඥප්තියක් තිබුණේ අන්නේ ප්‍රඥප්තිය තමයි මේ පැදුර. පැදුර කියන එක පේන්න තියෙනවා විමසනකොට අතුරුදහන් වෙනවා. පරමාර්ථයේ පේන්නේ නැහැ විමසනකොට මතුවලා එනවා කියන ධර්මතාවයක් තිබුණා නම් එතන පේන්නේ නැහැ විමසනකොට මතුවෙනවා කියපු පරමාර්ථය තමයි ඔන්න ඔය පේනවා කියන නාම රූප දෙකේ තියෙන්නේ. තේින්ද තියෙනවා විමසනකොට අතුරුදහන් වෙනවා කියලා ලෝකයට හම්බ වෙන තැනක තියෙනවා ප්‍රඥප්තියක් සම්මතයක් තියෙනවා නම් ඒක තමයි මේ පැදුර කියලා දැනගන්නකම සත්වයා කියලා දැනගන්නකම පුද්ගලයා කියලා දැනගන්නකම නාම රූපච්ඡ විඥාන කියලා කිව්වේ මම හිතනවා තේරෙන්න ඇති කියලා එතකොට පුරාණ කර්මයට හටගත්ත විපාකය කියලා කියන්නේ මෙන්න මේ නාම රූප කියන දෙකට උතන ස්කන්ධ පංචකයම තියෙනවා. කියන්නේ ඇහත් රූපය දෙක ආහාරයෙන් හැදුණු රූපය විපාක චක්කු විඥානේ ඊට අනුගත උපන්න එතකොට ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා පහළ වුණා කියනකොට වේදනා සංඥා චේතනයි චක්කු විඥානයයි කියන නාම ධර්ම ටිකත් රූපියත් ස්කන්ධ පංචකේම තියෙනවා. නමුත් මේ පංච උපාදාන ස්කන්ධයේ උදේ ඇතිවීමට සාපේක්ෂව මේ විඥානයේ ස්පර්ශයේ පැත්තට යෙදිලා නාම ධර්ම ඇති කරන්න. නාම කියන ටිකක් විතරයි මේ ඊගාව විඥානට හේතු මේ විඥානේ හසු වෙන්නේ මේ විඥානේ නාම ධර්ම ඇති කරන්නයි මෙතෙන්ට පැමිණලා තියෙන්නේ. ඒක අපිට නොතේරුම් පස්සේ කතා කරමු. නමුත් දැනට අර ස්පර්ශය කියන තැන ඇහත් රූපය තියෙන තැන විඥානය කියන එක තමයි ස්පර්ශය කියන එකක් ඇති වෙන්නේ විඥානයේ කෘත්‍ය අතුරු දහම් වෙනවා. චක්කු සම්පස්ස නිසා අරමුණ විඳිනවා හඳුනනවා හිතනවා කියන නාම ධර්ම ටිකක් තමයි එන්නේ. ඒ කියන්නේ රූපයක් තියෙන තැනක නාම ධර්ම ටිකක් ගොඩාක් අපි ඔය කතා කළාට කෙටියෙන් ගත්තොත් සරලව ජීවිතයෙන් ගත්තොත් වස්තුවක් පේනවා. සද්දයක් ඇහෙනවා. හැබැයි මුකුත් ලැජ්ජාකුත් නෑ උච්චර. පේනවා. පේන රූපයක් පේනවා කියන තැනක ශබ්දයක් ඇහෙනවා කියන තැනක ශබ්දයක් ඇහෙනවා කියන තැනක ගන්ධයක් දැනෙනවා කියන තැනක නාම රූප දෙකක් තියෙනවා. පුරාණ කර්මෙන් හටගත් විපාකයි. තාපයෙන් ගත්තොත් ලෝකයට තේන්නේ නැහැ විමසුවත් මතුවලා එන්න පුළුවන් මට්ටමේ පරමාර්ථ ධර්මයක් තමයි උතර තියෙන්නේ. ඊට තැනක තියෙන පරමාර්ථ ටික තමයි ඔය. ඔය. ඊට පස්සේ ඒ නාම රූප දෙක නිසා පෙනෙනකොට නාම රූප පත්‍ය විඥාන මත මිනිස්සේ මේ ගැඹුරක් කියන අදහස ආවා. ඊට පස්සේ සිංහල කෙනාට මිනිහේ ඉංග්‍රීසි කෙනාට මෑන් එතකොට දෙමළ කෙනාට තව මොකක් හරි එකක් ඒ. එතකොට මිනිහේ මිනිස්සේ මෑන් කියලා මොනවා මොනවා හරි කෙනා කෙනාට දැනගන්න කමක් තියෙනවා. ඒක තමයි ප්‍රඥාප්තිය. මෙන්න මෙතනදී හොඳට බලන්න මේ පෙනෙන දේ නාම රූප දෙක නිසා පැදුරේ කියන දැනගැනිල්ලක් Taman තුල ඇති වෙනවා ඊට පස්සේ ආහාරයෙන් හැදුණු ඇහත් රූපයක් දෙක වෙනස් වෙනකොට තාම නැති වෙනව නෙමෙයි ඒක නැති වෙන මරණයෙන් පස්සේ නමුත් ආහාරයෙන් හැදුණු ඇහත් රූපයක් දෙක උදා වුණා ස්පර්ශයට ස්පර්ශේ හේතු වුණ වේදනා සංඥා හදන්න ඒ නාම රූප දෙක හේතු වුණා දැනගන්න හරි දැන් ආහාරයෙන් හැදුණු ඇහැ කුකෙත් දෙක වෙනස් වෙනකොට වෙන වෙනකොට විපරිණාම වෙනකොට ස්පර්ශය බිඳෙනවා. ස්පර්ශයේ බිඳෙනකොට වේදනා සංඥා චේතනා නාමතික අතහැරෙනවා. ඔය නාම රූප දෙක නැති වෙනකොට දැනගැනල Taman තුල නැති වෙනවා කියලා ස්කන්ධයන්ගේ උද්‍යවය බලනකොට මෙතනදී විත්ත ධම්මව ස්පර්ශ නිරෝධියත් නාම රූප නිරෝධිය විඥාන නිරෝධියත් කියන ටිකම සාක්ෂාත් වෙනවා. එතකොට ඒකේ බුදුහාමුදුරුව පෙන්වේ මෙන්න මේ කාරණාවට සිහියෙන් අවධානයෙන් ඉන්න කියලයි. මොකද්ද? පුරාණ කර්මයට හටගත් විපාක වූ නැත්තම් පරමාර්ථ වශයෙන් පවතින නාම රූප දෙකක් නිසා ප්‍රඥප්තියක් Taman තුල ඇති වෙනවා නාම රූප දෙක නැති වෙනකොට ඒ ප්‍රඥප්තිය Taman තුල නැති වෙනවා කියන එකතු සිහියෙන් ඉඳයි මේ මතක් කරන්නේ උදේවැය කියලා. තව පැත්තකින් අපි ගත්තොත් පුරාණ කර්මයට ඇහැදිලා රූපයක් පේනවා. පේනවා කියනකොට නාම ධර්මගේ පුත්‍යකුත් තියෙනවා කියන එක මතක් කරන්නේ. එතකොට නාම රූපයි. රූපයක් තිබුණාට හිත නැත්තම් පේන්නේ පේනවා. පුරාණ කර්මයට ඇහැදිලා රූපයක් පේනවා. ඔන්න පරමාර්ථ ධර්ම. පේනකොට ප්‍රඥප්ති වශයෙන් Taman තුල සිහි කිරීමක් දැනගැනිල්ලක් ඇති වෙනවා. මිනිසේ පැදුර පුතා ගහක් ගලක් කියන අදහසක් ඇති වෙනවා. එතකොට මේ ඇහත් රූපය දෙක වෙනස් වෙනකොට ආහාරයෙන් ඇති රූපය වෙනස් වෙනකොට ස්පර්ශයේ දිදිලම යනවා. ස්පර්ශය නිරුද්ධම වෙනවා. එතකොට වේදනා සංඥා චේතනා කියන නාම ටික සම්පූර්ණ නිරුද්ධ වෙනවා. මේ නාම රූප දෙක නිරුද්ධ වෙනකොට ඒ ඒ ප්‍රඥාප්තිය තමන් තුළ හටගෙන නැති වෙනවා. නාම රූප දෙක නැති වෙනකොට විඥානය නැත්තම් ඒ දැනගැනීම නැති වෙනවා. මේ වගේ පරමාර්ථ ධර්මයක් නිසා ප්‍රඥාප්තියක් තමන් තුළ ඇති වෙනවා පරමාර්ථය නැති වෙන ප්‍රඥාප්තිය තමන් තුළ නැති වෙනවා කියන එකට සීයෙන් ඉන්න කියලා පෙන්වනවා. මොකද මේ මාර්ගයේ තියෙන්නේ පරමාර්ථය නැත්තම් අර ලෝකය පරමාර්ථයයි ප්‍රඥාප්තිය දෙක එක ගොඩට දාලා පරමාර්ථ ටික පුද්ගලයෙක් හැටියට දැකලා දුක් විඳිනවා කියන තැන තැන පිරිසිඳ දකින්නයි. එතකොට එයා මේ විදියට කරනකොට ඉබේම දුක පිරිසිඳ දකිනවා. පරමාර්ථ ස්කන්ධ ටික වෙන් වෙනවා ප්‍රඥාප්තිය වෙන් වෙනවා මේකෙදී. එතකොට සත්පුද්ගල භාවයේන සංනා උපාදානය කියන කෙලෙසිය ගන්න බෑ. ඇහැ රූප පැත්තට යන්න බෑ. යන්න බෑ. උපාදාන වශයෙන් නොගෙන මිදෙනවා කියන ටිකක් වෙනවා. අන්න ඒ කාරණාව සඳහා මේ ස්කන්ධයන්ගේ උද්දීරය බලන්න කියලා කියන්නේ. එතන හරීම වටිනා තැන. එතකොට මේ නාම රූප දෙක නිසා ඇතිවෙන ප්‍රඥප්තිය කියනකොට පැදුර කියලා මිනිස්සෙක් කියලා හටගන්නකොට අර නාම රූපය කියන තැනක ස්කන්ධ පංචකයක් තියෙනවා තව පැත්තකින් ගත්තාම නාම රූපය කියලා වේදනා සංඥා සංකාර කියන රූප වේදනා සංඥා සංකාර කියන රූපෙකුයි නාම ටිකකුයි තියෙනවා ඒ නිසා හටගන්න විඥානය කියනකොට මේ විඥානය කියන තැන අර විපාක නාම රූප දෙකෙන් එකක්වත්ම නැහැ එකක්වත්ම මේ විඥානයේ හේතුයි විඥානයේ ප්‍රත්‍යයයි මේ නිසා පුද්ගලයේ කියන සිහි කිරීමක් හිස් දෙයක් මායාවක් විඥානයේ මායාවක් කියන්නේ බොරුවක් එහෙම දෙයක් කොහෙවත් නැහැ පැනවීමක් ප්‍රඥාක්තියක් සිහි වෙනවා ඇති වෙනවා අන්න ඒක තමයි විඥානය කියලා කියන්නේ තව පැත්තකින් ඕගලන්ට මම පරමාර්ථ ප්‍රඥාක්ති දෙක දොරෙන් අපි මෙහෙම ගමු අපි කියමු දැන් අම්මා කෙනෙකුට දරුවෙක් ලැබෙන්නේ ඉන්නවා ඉන්නකොට තාම දරුවා බිහි වෙලා නැහැ අපි කතා වෙනවා මොකද්ද මේ ළමයාට දාන නම. දැන් අපි කෙනා කෙනා හිතෙන් කතා කරන්නේ. අපි කෙනා කෙනා හිතෙන් කතා කරන්නේ. මොකද්ද මේ ළමයාට දාන නම කියලා කතා කළාම අපි කතා වෙනවා අපි රෝෂාන් කියලා දාමු කියලා. මොන දැන් අපි හතර දෙනෙක් කියනවා නම් හතර දෙනාම දැන් එක එක නම් කියනවා අප්පු ඒක හොඳ නැහැ. ඒක මූසලයි වගේ. ඒක නිකන් හරි නෑ. ඕම ඔහොම කියලා අන්තිමට එකක් ගන්නවා හා අපි රෝෂාන් කියලා දාමු. හා කවුරුත් කැමති ආයෙක නම් හොඳයි. කියලා ඔන්න දැන් ඔක්කොම ඒ සම්මතයට එකඟුම සම්මතය. ප්‍රඥප්තියක් කියන්නේ පනෝ ගන්නවා අපි කෙනා කෙනා. අපි දැන් ඒ නාමයට අයිති රූපේ ඉපදිලත් නැහැ. දැන් රෝෂාන් කියලා නමක් තියෙනවා. හැබැයි ඒක කෙනා කෙනාගේ සිත් මට්ටමේ හිතේ හිතේ තියෙන සිතක්. දැනගැනෙන්න. ඒකට නම් නැහැ. නමක් නැහැ. ඒක රූපයක්කින් ආවත් නෙමෙයි. රූපයකට අයිතිත් නෙමෙයි. චේතනාවක්. ඔකට කියන්න තියෙන ප්‍රඥප්තිය කියන එකට කියන්න තියෙන තව පැත්තකින් චේතනාවක්. මේ යම් යම් චේතනා සහිත විඥානයක් මේ උපදින නාම රූපච්චය විඥානං කියනකොට ඒ විඥානයේ යම් චේතනා ගතිය තමයි ප්‍රකට වෙන්නේ. මේ උපදින විඥානයේ චේතනා ලක්ෂණය තමයි ප්‍රකට. අපි කර්ම චේතනාව කර්මයයි කියලා කියන්නේ. අවිද්‍යාව තිබුණොත් මෙන්න මේ චේතනාවම තමයි අපිට කර්ම වෙන්නේ. නමුත් තාම කර්ම නෙමෙයි. අවිද්‍යාව නැහැ නිතාම. එතකොට උන්න දැන් රොසාන් කියලා අපි කෙනා කෙනා හිතාගත්තා. කෙනා කෙනා අදහස් කරගත්තා. ඔන්න ඊට පස්සේ පහු කාලෙදී අර දරුවා බිහි වෙනවා. දරුවා උපදිනවා. ඉපදුනහම දැන් අපි මොකද කරන්නේ? ඒ රූපේ දකිනකොට අන්න අපි ගාව තියෙන ප්‍රඥප්තිය අර රූපයෙන් ගන් චුට්ටක්වත් මේ රුසන් කියන ප්‍රඥප්තිය එන්නේත් නැහැ. අපි ගාව තියෙන ප්‍රඥප්තිය අර රූපෙට යන්නේත් නැහැ. අයිතිත් නැහැ. ඒ රූපේ දකිනකොටම ආ රුසන්නේ ඈ රුසන් හැම පිරිමිල මේ හරි ලස්සනයි හැබැයි ඈ හොඳට අත්පය සම්පූර්ණ ඉපදිලා තියෙනවා කියන තැනකින් දැන් ඒක දකිනකොට ඒ රූපය කන බුන ආහාරයෙන් හැදුණු කුණප කොටස් ටිකක් සතර මහා ධාතුයි ඔන්න පරමාර්ථයි ඒක ඇහැ අපේ ඇස් ඉදිරි පිටට ඇවිල්ලා හිත හිත අනුගතෝ යෙදිලා පෙනෙනවා ඔන්න නාම රූපයි පෙනෙනවා පරමාර්ථයි ස්පර්ශයෙන් හටගත් වේදනා සංඥා චේතනා කියන චෛතසික ටිකක් තියෙනවා ස්පර්ශයෙන් නැතිව නැති වෙන්න පුළුවන් ඔන්න ඒකෙන් පෙනුන කනබුන ආහාරයෙන් හැදුණු කුණු කොටස් ටිකක් වූ සතර මහා ධාතුයේ රූපය රූපේ ගෙනාවා. රූපේ තෙවුණා. තෙවුණා. තේනකොටම රොසාන් කියන දැනගැනෙල්ලක් ප්‍රඥප්තියක් අපි ගව සිහි වෙනවා. නාම රූප පත්‍ය විඥාන. විඥාන. එතකොට මේ නාම රූප දෙක නිරුද්ධ වෙනකොට හැත් රූපයක් දෙක නැති වෙනකොට මේ පෙනෙනකම නැති වෙනකොටම රොසාන් කියන දැනගැනෙල්ල නැහැ. අපි අනිත් පැත්ත බලනකොට වෙන දෙයක් අපිට සිහි වෙනවා වෙන දෙයක් දැනගන්න. එතකොට මෙන්න මේ රූපයේ දකිනකොට රුසාන් කියන ප්‍රඥප්තියක් Taman තුල ඇති වෙලා මේ ප්‍රඥප්තිය Taman තුල නැති වෙනවා කියන එකට සිහියෙන් හිටියොත් අපිට හැම වෙලාවෙම පෙනෙන දේ නිසා Taman තුල ප්‍රඥප්තිය පුදුලා නිරුද්ධ වෙනවා කියන අදහසක් ඇති වෙයි මිසක පෙනෙන ඇහෙන පැත්තේ නිමිති හිටින්නේ නැහැ පුද්ගලයෙක් කියලා. අර කන බුන ආහාරයෙන් හැදුණු කුණු පොටස් ටිකක් තියෙන සතර මහා ධාතු රූපේ පැත්තේ සම්මත වශයෙන් පෙනෙනකොට අතුරුදහන් වෙනවා පෙනෙන්න තියෙනවා විමසනකොට අතුරුදහන් වෙනවා වගේ පුද්ගලයේ කම්බ වෙන්නේ නැහැ. පෙනෙන්න තියෙන්නේ මොනුවනට කනබුන ආහාරයෙන් හැදුණු කුණු පොකොටස් ටිකක් සතර මහා ධාතුයි ස්පර්ශ නිසා පේනවා කියන ටිකක් තමයි තියෙන්නේ. තියෙන්නම පරමාර්ථය. ඒ නිසා රෝසාන් කියන ප්‍රඥප්තියක් ඇති වුණා. ප්‍රඥප්තිය නැති වෙනවා. කිව්වහම ප්‍රඥප්තියයි පරමාර්ථය දෙක වෙනව පේනවා ස්කන්ධයන්ගේ උදේවැය බැලුවා. එතකොට එයා දුක පිළිසින් දකිනවා සමුදය දුරු කරනවා නිරෝධය වඩනවා කියන ටික ඔක්කොම කරනවා තනතිය. නමුත් මේ චතුරාර්ය සත්‍ය දන්නේ නැත්නම් ලෝකෝත්තර මාර්ගයක් වඩන්න දන්නේ නැත්නම් ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම බලන්න දන්නේ නැති කෙනාට මොකද වෙන්නේ කෙනාට කියන ආස්ෘතවත් පුතඥය. ආස්ෘතවත් පුතඥය පරමාර්ථ ධර්මයක් නිසා උපදින ප්‍රඥාප්තිය භාවිතා කළොත් තියෙන හානිය අනර්ථය ප්‍රඥප්තිය කියන එකෙන් පරමාර්ථයක් වහන්න පුළුවන්. යථාර්ථයක් වැහෙනවා. එතකොට කෙලෙසුන්ට තෝතැන්නක් වෙනවා. පංච උපාදානයේ හිත වූ රූපයක් බවට පත් වෙනවා. උපාදානයේ හිත වූ වේදනා සංඥා සංකාරයක් වෙනවා මේ ස්කන්ධ ටික ප්‍රඥප්තියෙන් වැහුනොත්. එහෙම වුණොත් ඒක දුක දුක හැදෙනවා. දුකට මූලයක් අනන්ත සංසාරේ උපදිනවා. කියලා ඉගෙනගෙන නැහැ භයානකකම ඉගෙනගෙන නැහැ එයා මොකද කරන්නේ මේ රූපේ දකිනකොට තමන් කලින් සැලසුම් කරගත ප්‍රඥාප්තිය රෝසාන් කෙනෙකු සිහි වෙනවා. දෙක දෙපැත්තට තියලා අවසන් කරගන්න තරම් හික්මෙන්නෙත් නැහැ, හික්මීමක් ගන්නෙත් නැහැ. ඒකයි ආර්යයන් නොදන්නා වූ නොදක්නා වූ ආර්ය ධර්මයේ හික්මුනේ නැති ආර්ය ධර්මය අහලා නැති ආර්ය ධර්මයේ හික්මුනේ නැති හික්මෙන්නේ නැති කෙනයි අසුතෝ. ඒ බඳු කෙනා හික්මිලත් නැහැ හික්මෙන්න උත්සාහවත් වෙන්නේ නැහැ. එහෙම දන්නේත් නැහැ. අසෘතවත් අහලත් නැහැ. එයා මොකද කරන්නේ? මේ රූපේ දකින්නකොට රසාන්තින ප්‍රඥාප්තිය කෙනොත් ප්‍රඥාප්තිය පරිහරණය ප්‍රඥාප්තියෙන් රූපේ දිහා බලන තමන්ගේ හිතේ තියෙන අදහස රසාන්තින අදහසින් බලන. එතකොට ඒක බලනකොට බලනකොට මොකද වෙන්නේ? අර රෝෂාන් රෝෂාන් රෝෂාන් කියලා ප්‍රඥප්තියෙන් අර පරමාර්ථ ධර්මතා දිහා බලනකොට බලනකොට බලනකොට අපි කපු පොලේ අපිම වැටෙනවා. කාලයක් යනකොට අපිට ඒ රූපය රොෂාන්ම වෙනවා. ඒ රූපේ පුතාම වෙනවා. අම්මම වෙනවා. දැන් අපිට හිතෙන්නේ අම්මා දකින හින්දා අම්මා කියලා හිතනවා පුතා දකින හින්දා පුතා කියලා හිතනවා රොෂාන්ව දකින හින්දා රොෂාන් කියලා හිතනවා වගේ. දැන් ඔන්න රොෂාන් කියන එක පේන්න තියනවා විමසනකොට අතුරුදහන් වෙනවා කුණුක කොටස් ටිකක් සතර මහා ධාතුවේ නාම රූපයි කියන පරමාර්ථය එක්කම පේන්නේ නැහැ. විමසුණුත් මතුවෙනවා කියලා දෙක එකගොඩට වැටිලා ඇති. ඔන්න දැන් පංච උපාදාන ස්කන්ධයක් රූපේ පුද්ගලේ. දැන් ඉතින් අර මෙතෙන්ට ආවේ මෙන්න මේ වෙන වෙනම තිබුණු දෙක වෙන වෙනම අවසන් කරගන්න දන්නේ නැති දක්ෂ නැතිකම හිඳයි අපි මෙතෙන්ට වැටිලා තියෙන්නේ අපි මෙතෙන්ට වැටුණාට පස්සේ මේ දෙක වෙන් කරන්න කියලා මොනතරම් හැදුවත් ඒ වෙලාවට රබර් බෝලයක් උබාගෙන ඉන්නකන් යට යනවා වගේ මේ දෙක වෙන් කරන්න බලන තාක් කෙලෙස් අඩු වෙලා පරමාර්ථය හිතට දැනෙනවා. අත්හැරපු ගමන්ම ආයි පුද්ගලෙක් වෙනවා. ඇයි ඉතින් ජීවා මොහොතදී ආයි බලනෝනේ පුරුෂත් කියලා. ප්‍රඥප්තිය. ඉතින් මෙන්න මේ ලෝකෝත්තර මාර්ගය කියන්නේ වෙන මොකුත් නෙවෙයි ස්කන්ධයන්ගේ උදේවැය බලන්ට ගියොත් කෙලින්ම ප්‍රඥප්ති පරමාර්ථයට වෙන් කළ දෙනවා. වෙනෙනවා. වෙන්කොල්ල. එතකොට නමුත් ඒ නුවණ නැති වුණොත් වෙන්නේ අපි නාම රූප දෙක නිසා ප්‍රඥප්තිය කියන්නේ අදහසක්. ඒක හිස් එක සංකාරයේ කෙහෙල් කඳක් කියලා කියන්නේ. පතුරු ගහලා පතුරු ගහලා බැලුවොත් හරයක් නැහැ අරටුවක් නැහැ. ඒ වගේ මේ සංකාරයේ ප්‍රඥප්තිය කියන එක මෙනෙහි කළ ගවේෂණය කළ කළ බැලුවොත් බොරුවක් මායාවක් පුස්සක් හිස් දෙයක් අදහසක් කෙනා කෙනාට රූපේ දක්නට අදහසක් තියෙනවා ඈ සිතුවිල්ල චේතනාවක් පහළ වෙනවා ඒ චේතනාව කොහාටවත් අයිතිත් නැහැ ඒකට අයිති දෙයක්වත් නැහැ ඒක මොකකටවත් අයිතිත් නැහැ හටගෙන නැති වෙනවා ඔතෙන්ට සංඛාර කියලා කියනවා අනිත්‍යවත සංඛාරා සංඛාරය අනිත්‍යන්නේ ප්‍රඥප්තිය අනිත්‍යයි. උපාද වය ධම්මනේ ඉපදිලා නිරුද්ධ වෙනවා. උපජිතව නිරුද්ධන්තුයි. ඒ රූපේ දකින්න, ශබ්දය ඇහෙන ගානේ Taman තුල සිහිවිල නැති වෙනවා. උපජිතනේ තේසං උපසමෝ සුඛෝ. ඒ සංස්කාරය සංසිඳුණු. ඒ ප්‍රඥප්තිය සංසිඳුණු සැපයි. නමුත් අපිට සංස්කාරය සංසිඳෙන්නේ නැහැ. ප්‍රඥප්තිය සංසිඳෙන්නේ නැහැ. මොකද සංස්කාරය පරිහරණය කරනවා. ප්‍රඥප්තිය පරිහරණය කරනවා. ඒ අපි ගාව ඇති වෙන දැනුමින් ඒ දැනුම ඇති වෙන්න හේතු වෙච්ච හේතුව පැත්තට යනවා අපි. ඇහැ පැත්ත රූප පැත්තට කියලා රෝෂාන් කියලා බලනවා, පැදුර කියලා බලනවා, ගහක් කියලා බලනකොට අපි දැනගන්න දැනගන්න දේවල් ලෝකේ තියෙන දේවල් වෙලා ලෝකයේ කියන එකක් නිර්මාණය වෙලා ඇති. සම්මතයක් නිර්මාණය වෙලා ඇති. ප්‍රඥාප්තියක් නිර්මාණය වෙලා ඇති. දැන් ඉතින් ලෝකයේ කියන එක ඇත්ත වෙලා අපිට. ඕක දුක් විඳිනවා. බුද්ධි කතාවයි තියෙන්නේ මේ ලෝකයේ ඇතුළට ගිහිල්ලා ලෝකයෙන් මිදෙනවා කියන එක පුද්ගලයයි පරමාර්ථය දෙකේ පොකට දාලා තියෙන තැනක පරමාර්ථය බලලා බලලා මතු කරන්න පුද්ගල භාවය අයින් කරන්න හැදුවට කරන්න බෑ ඔය වෙන්නේ ඒ හිඳයි ලෝකෝත්තර මාර්ගය කියලා මේක කෙරවලට මොකද කියන සේතු ධාතු නැත්තම් හිස්සුන් තල්කඳක් වගේ කළා මත්තු නූපදින ස්වභාවයටපත් කරනවා කියලා කියන්නේ මේ පරමාර්ථයේ ධර්මයේ එළඹ සිටින්න ප්‍රඥප්තිය අතුරුදහන් වෙන්න කරන්න ඕනේ මොකද මේ දෙක දෙපැත්තේ තියෙන දෙක දෙපැත්තටම කියන්නේ එච්චරයි දෙක එක ගොඩට දාගෙන දුක් විඳින්න එපා කියන එක බුදුහාමුදුරු පෙන්නන ඒකයි පංච උපාදානස්කන්ධයේ උදේවේ දන්න කෙනා දන්නවනම් අවුරුදු 100ක් ජීව නොදන අවුරුදු 100ක් ජීවත් වුණත් හිස් ජීවිතයක් කියලා කියන්නේ මෙතන ප්‍රඥා පරමාර්ථයේ ඒ නිසා ප්‍රඥාක්තියක් උපදිනවා මේ දෙක දෙකක් කියලා දැක්කේ නැත්නම් මෙන්න මේ පංච උපාදානස්කන්ධ ලෝකය හැදෙනවා. මේ පරමාර්ථ ධර්මයේ තියෙන පුද්ගලික සත්‍යය කියන එක හැදෙනවා කියලා එයා දන්නේ නැහැ කියන එකයි. එයා ඒ දුකෙන් නිදහස් වෙන්න දන්නේ නැහැ. දුක හැදුණ නැති දන්නේ නැහැ කියන එකයි වෙන්නේ. පංච උපාදානස්කන්ධ උදේ වේදනක මේක ජීව දවස ජීවිතනට වටිනවා කියලා කියන්නේ. මෙන්න මේ නාම පෙනෙනවා කියන තැන විපාකයි. නාම රූප දෙක පරමාර්ථයි. ඒ නිසා කොහොඹ ගහ මිනිස්සයා ඉර හඳ දුව පුතා මතත් ප්‍රඥප්තියක් අදහස මාත්‍රයක් නාම රූප දෙකට අයිති නැහැ දකින්න කෙනාගේ සිතේ සිහිනවා ඒක සිත තුළම ඒ ප්‍රඥප්ති චතුර ගහගෙන ප්‍රඥප්තිය හටගෙන තමන් තුළම නැති වෙනවා මිසක අරකට අයිති නැහැ නාම රූප දෙක ඒ නාම රූප වලට ආහාරය නිසා හටගත් රූපය කවදාද ආහාරය නැති වෙන උද නැති වෙන්නේ ස්පර්ශය නිසා හටගත් වේදනා සංඥා චේතනා ස්පර්ශය ටික නැති වෙනකොට නැති වෙනවා. එතකොට මේ නාම රූප දෙක විඳනකොට තමන් තුළ උපන්න ප්‍රඥාප්තිය තමන් තුළම නිරුද්ධ වෙලා යනවා. ආයෙතුරු වෙන්නේ. එතකොට මේ විදිහට දෙක දෙපැත්තට හිටින විදිහට බැලුවාම දැක්කාම සම්මත පරමාර්ථ කියන දෙක වෙන වෙන එක තමයි ඕකෙන් වෙන්නේ. ඔන්න ඕකයි මේ ලෝකෝත්තර මාර්ගයකයි සාමාන්‍ය විදර්ශනා ඥානයකයි අතර වෙනස. අපි සතිපට්ඨානෙ වඩන තැනක විදර්ශනා ඥානය කියලා කියන්නේ පුද්ගලයෙක් කියලා පෙනෙන තැනක පුද්ගල භාවයේ తాවකාලිකව යටකරනද සමතයක් ඇති කරගන්න කෙස්ලොම් නියදත් සම්මස්නහර කුණුප කොටස් ටිකක් කියලා බලනවා. ඒ බලන්නේ අවිද්‍යාව නැති කරන්න නෙමෙයි එහෙන් නැති කරන්න බෑ පුද්ගල භාවය නිසා ඇතිවෙන ලෝභ දේශ දෙකතාවකාලිකව යට කරන්න. එතකොට විනීජ ලෝකයේ අභිජ්ජා දෝමනස බලන්න එතන මෝහය අවිද්‍යාව නැති කරන්න දෙන්නවද කියලා නෑ විනීජ ලෝකයේ අභිජ්ජා දෝමනස ලෝභ දේශ දෙක හික්මත විතරයි දැනට පුද්ගල භාවය යට කළා පරමාර්ථ ස්වභාවය මතුවෙන විදිහට බලන්න නමුත් මේ දෙක දෙපැත්තට වෙන්නේ ලෝකෝත්තර මාර්ගයකින්ම ඒ කියන්නේ ස්කන්ධයේ උදේවය දන්නවා වගේ නුවණකින් ඒ නිසායි මෙන්න මේ ස්කන්ධයන්ගේ උදේවය බලනවා කියන එකට මේ ශාසනයේ සුවිශේෂී තැනක් එන්නේ කියන එකයි මම මතක් කරන්නේ. ඉතින් මම ඔය මාර්ගය කියන එක හැම එකකට වඩා මේක වෙනදට කතා කරන එකටත් වඩා මේක විශේෂයි කියලා කිව්වේ ඒකටයි. එතෙන්දී ඕගොල්ලෝ දක්ෂ වෙන්නට ඕනේ ඇහින් බලාගෙන ඉන්නකොට අපිට ප්‍රඥාප්තිය රූපයක පිහිටියොත් ඒ වස්තුව පේනවා. පොල් කියලා කිව්වොත් ඒක පේන රූට් එකේ පිහිටියොත් gediyak පේනේ. gediyak පේනේ. පොල් කියලා gediyak පේනේ. නමුත් ඒක නාම පිහිටියොත් පොල් කියලා සිහි වෙනකොට හිතට ඇඳේ රූපය. ප්‍රඥප්තියට මොන විදිහටවත් රූප ඇඳෙන්නට. අපි උදාහරණයක් ඇටියට ගත්තොත් අපි දැන් වැඩ කර කර ඉන්නවා ඒ කෙනෙක් කියන ගිල පොල් gediyak අරගෙන එනකොට ගබඩා කාමරේ ඇති කියනවා. ඉතින් මෙච්චර බඳු මේ විදිහේ ද්‍රව්‍ය කාරණා තියෙන කාමරයක මෙයා පොල් කියලා එකක් මුස්සගෙන ඉන්නේ gediyak මුස්සගෙන ඉන්නේ ඇයි පොල් කියන සද්දය ඇහෙනකොට මෙන්න මේක තමයි හැඩය කියලා හැඩයක් නැවෙනවා. ඒ තමන්ගේ හිතේ තියෙන හැඩයට ගැළපෙන රූපයක් තියෙනවද කියලා බලලා බලලා බලලා ගැළපෙන රූපය ආපු ගමන් ඒක උස්සගෙන එන්න එකයි ඔය කරලා තියෙන්නේ. එතකොට පොල් කියනකොට හිතට පියු නැති වුණාට හොයාගෙන එන්න පුළුවන් විදිහ හැඩයක් ඇඳෙනවනේ. ඒකට කියන චිත්තජ රූපේ. නාම ධර්ම පොල් කියන ප්‍රඥප්තිය වේදනා සංඥා සංකාර කියන නාම ධර්ම ටිකේ පිහිටියාම හිතට සිහි කරනකොට රූපයක් තියෙනවා. පොල් කියන ප්‍රඥප්තිය කනබුන ආහාරයෙන් දුන රූපයක පිහිටියාම ඇහැට පෙනෙනවා. කනබුන ආහාරයෙන් සතර මහා ධාතු රූපයක පිහිටියාම ඇහැට පෙනෙනවා. නාම ධර්මයක පිහිටියාම සිහි කරන්න පුළුවන්. නමුත් පොල් කියන ප්‍රඥප්තිය ඇහෙනකොට ඇහැට රූපයකට ඇදෙන්නත් බෑ හිතට රූපයකට නැවෙන්නත් බෑ රූප හම්බ වෙන්න බෑ මේ ප්‍රඥප්තියට රූපයක්වත් වේදනාවක්වත් සංඥාවක්වත් සංකාරයක්වත් හසු වුණොත් මොකද මේ ප්‍රඥප්තිය කියලා කියන්නේ විඥානය මේ චේතනාව චේතනාව කැටිවිච්ච විඥානය මේ විඥාණයට නාම රූප දෙක නිසා හටගත්තු විඥානේ නාම රූප දෙක නැතිව නැති වෙනවා හැබැයි මේ විඥාණයට වෙන නාම රූප දෙකක් අහු වුණොත් නැති වෙන්නේ. නාම රූප දෙක නිසා හටගත් විඥානේ නැවත නාම රූප දෙකකට ප්‍රත්‍ය වුණොත් පොල් කියලා හිතේ හෝ පෙනෙන්න හෝ පෙනෙනවා හෝ සිහි කරන්න හෝ පුළුවන් වෙයි. නාමෙ පිහිටියොත් පොල් කියන ප්‍රඥාප්තිය නාමෙ පිහිටියොත් සිහි කරන්න පුළුවන් වෙයි. පොල් කියන ප්‍රඥාප්තිය රූපෙ පිහිටියොත් දකින්න පුළුවන් වෙයි. පොල් කියන ශබ්දය පොල් කියන ශබ්දය කනට ඇහෙන ශබ්දෙට පිටුවේ පොල් වල හඬ ඇහෙන්න පුළුවන් වෙයි. පොල් ගෙඩිය හෙල්ලෙන ශබ්ද, පොල් ගෙඩිය වැටෙන ශබ්ද කියලා වහන්න පුළුවන් වෙයි. ඒ වගේ මෙතනදී ප්‍රඥප්තිය කියන එකේදී හොඳට තමන් යමක් දිහා බලාගෙන ඉන්නකොට ඒ නිසා තමන් තුළ දැනගැනිල්ලක් ඇති වෙනවා. පෙනෙන දෙයට ඒ දැනගැනිල්ල චුට්ටක්වත් අයිති නෑ. දැනෙන දේ නැති වෙනකොට දැනගැනීම තමන් තුළ නැති වෙනවා කියන එකට හොඳ සිහියක් යෙදුවොත් නොබෝ කලකින් මේ ප්‍රඥප්තිය නාම රූප දෙකෙන් වෙන් වෙනවා. එදාට මායයට එන්න අඩිසලකුණු නැහැ, ගතියා ගති නැහැ. යමක් දැකලා පැත්තකට ගියම ඒක සිහි කරන්නවත් බැරිය. අපිට ඇහැ රූප කන ශබ්ද කියලා බාහිර පැත්තට ගිහිල්ලා කෙලෙස් වශයෙන් රූප ශබ්ද වලට ඇසුරු කරන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රඥප්තිය උදව් කරගෙනයි. විඥානයේ අධ්‍යක්ෂේම අරගෙන ඒ පැත්තට යන්න පුළුවන්. නාම රූප නිසා හටගත් විඥානයේ නාම රූප නැතිව නැති වෙනවා කියලා ස්කන්ධයන්ගේ උදේවයට 100න් හිටියෝ මේ ස්පර්ශ ආයතන හය පැත්තට යන්න බෑ අපිට. ඊට පස්සේ මට දැන් ඇහැ ඇහැට රූපයක් පේනවා හරි හොඳට පේනවා රූපේ කොහොඹ ගහ කියන ප්‍රඥප්තිය මංගාවයි හටගත්තේ. හැබැයි ඒක මෙහෙමයි. අර වෙනදා අපි කතා කරනකොට තිබ්බ මෝඩකමත් මේක තියන්න බෑ. ටීවී එකේ තියෙන්නේ වර්ණ සතහනක් රූපයක්. ඒක බලාගෙන පුද්ගලයක් සත්‍යය කියන අදහස අපි බවයි ඇති වෙන්නේ කියලා කිව්වොත් අනුසේ පිටලා තියෙනවා. ඒ කියන්නේ මේ ඒ ටීවී එකේ වගේ පෙනෙන රූපේ බලාගෙන පුද්ගලය කියන අදහස ඇති වෙනවා. මගේ පුද්ගලය කියන අදහස ඇති උනේ මේ රූපේ බලාගෙනයි කියන එක තියෙනවා. ඕක තියෙනවා ගහේ ඡායාව. ගහ අනික ඡායාව අනික හැබැයි මේ ඡායාවයි ති ගහට ගහේ ඡායාව කියන වගේ දැනක් කොට. නමුත් ගහ නිසා ඡායාවක් වැටෙනවා. ගහ හේතු ඡායාව ඵලයක්. හැබැයි ඡායාව කියන්නේ ගහේ ඡායාවවත් නෙමෙයි. ගහටවත් අයිති නැහැ. ඡායාව ගහට අයිති නැහැ. ඈ ගහ නිසා හටගත්ත ගහෙන් සම්පූර්ණම වෙන් වෙලා. ඒ හේතුවක් විතරයි ප්‍රත්‍ය ඡායාව ඡායාවක් මිසක හිරු එළියයි පොළොවයි ගහයි නිසා වැටෙන ඡායාව හිරු එළියක් නෙමෙයි පොළොවක් නෙමෙයි ගහක් නෙමෙයි ඒ නිසාත් නෙමෙයි. ඒ කියන්නේ ඒවට අයිති ඒ වගේවත් නෙමෙයි. ඒවට අයිතිවත් ඒ වගේ ගෑවිලාවක් නැහැ. සම්පූර්ණ වෙන් වෙලා. ඒක ස්වාධීනයි දැන් මේ ඡායාව. ඒ නිසායි මේ ටික නැ වෙන් මේවා වෙන් වෙනකොට අරක නැති වෙනවා. ඒ වගේ ජීවියක නැත්තම් රූපේ බලාගෙන ප්‍රඥප්තියක් අපි ගාව ඇති වෙනවා කියලා කිව්වත් අර රූපේ බලාගෙනයි මං ගාව ප්‍රඥප්තිය ඇති වෙන්නේ කියලා මේ ප්‍රඥප්තියට අපි ගාව රූප නිමිත්ත ගැට ගැහෙනවා. ඉදිරියෙන් තියෙන රූපේ අර ගහ දකින්නකොට නැත්නම් අර රූපේ දකින්නකොට කොහොඹ ගහ කියන අදහසක් ඇති වෙනවා කියලා මේ අද එතකොට ඕකට කියන ආරම්මන ප්‍රත්‍ය ප්‍රත්‍ය වෙලා අර ගහ අරමුණු කරගෙන මේ වගේ ප්‍රඥප්තිය කවිලා කියන එක ඒක තියෙන්නේ. නමුත් මෙතනදී ඕගොල්ලෝ මේ රූපය දකිනකොට කොහොඹ ගහ කියන ප්‍රඥප්තියක් ඇති වෙනවා කියලා ප්‍රඥප්තිය තමන්ගේ මනසට කොටු කරලා සීමා කරලා වෙනමම ගන්න අරක හේතුයි. ඒක දකිනකොට වත් මේක ඇති වෙනවා කියලා ඒක බලාගෙන ඒ නිසා ඇති වෙනවා නෙමෙයි. ඒක හේතුයි ඒක ප්‍රත්‍යයයි. හැබැයි ප්‍රත්‍ය සමුප්පන්නේ හේතු සමුප්පන්නේ මේ ප්‍රත්‍යයට අයිති නැහැ. ඒ කියන්නේ ටීවී එකේ රූපේ බලාගෙන පුද්ගලෙක් මංගා වැටි වෙනවා කිව්වහම මංගාව පුද්ගලයා ඇති වෙන එකට අර රූපේ ආරම්භන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා. ඒ වගේ ආරම්භන ප්‍රත්‍යයක් තියෙන්න බෑ මේකට. එහෙම වෙන්න බෑ. එතකොට ප්‍රඥාප්තිය කියන එකට මම කතා කරන දේ බොහොම සිවුම සිවුම් සිද්ධියක්. කිසිම ස්කන්ධයක් ගෑවෙන්නේ නැති තැනකට අල්ලගන්න. මම එතෙන්ට එන විදිය වඩන හැටි මම කියලා දෙන්නම්. එතකොට එතෙන්ට ඔයගලන් පහසුවෙන් එන්න පුළුවන් වෙයි. නමුත් මම වෙනද කතා කරන සිද්ධිය ජීවිතයේ වගේ සත්‍ය පුද්ගලෙක් නොවන රූපය අපිට තියෙන්නේ. ඒක දකිනකොට පුද්ගලෙක් සත්‍යයක් කියන හැඟීම මංගාව ඇති වෙන්නේ කියලා අපි බැලුවන වෙනදට. හැබැයි ඒ බලපු එකෙත් අනුසයක් තියෙනවා. ඒකෙද විකාසියුම් කෙලෙසේ තේන්නේ. නමුත් මොකද ඒ රූපේ බලාගෙන ඒ රූපය නිසා පුද්ගලෙක් කියන කම මංගාව ඇති වෙලා කියන ප්‍රඥප්තියක් ඇති වෙලා කියනකොට මේ ප්‍රඥප්තියට රූපේක නවතනක් අයිතිවාසිකමක් මොහොතකට අවස්ථාවකට ආරම්භණකට දීලා තියෙනවා. නමුත් මෙතනදී එහෙමවත් මෙහි ප්‍රඥප්තිය එහෙ නිසා උපදිනවා නෙමෙයි. ඒ නිසා මෙහෙ උපදිනවා. ජීවිතයේ රූපේ බලාගෙන මෙහෙ උපදිනවා නෙමෙයි. ඒ කියන්නේ ඒක බලාගෙන උපදිනවා නෙමෙයි. ඒක නිසා ප්‍රත්‍යයෙන් උපදිනවා හැබැයි මේක ප්‍රත්‍යසම්පන්නයි. මේ ප්‍රඥප්තියට මිනිස්සේ පුතා අම්මා තාත්තා පැදුර ගහ කොළ කියනකොට ඇහින් බලනවත් ඇහින් බලන දකින රූපයකට මේ ප්‍රඥාප්තිය ඇඳුවොත් තමයි හිතින් තීකරණයකට ප්‍රඥාප්තිය ඇඳෙන්නේ රූපයකට කිසිම වෙලාවක රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධයන්ගෙන් මේ නාම රූප දෙකෙන් එකක්වත් මේකට අහු වෙන්න තියන්න එපා තියෙන්න බෑ. එහෙම වුණොත් නාම රූප දෙක නිසා හටගත්ත මේ විඥාණයට නාම රූප දෙක හසු නොවුනොත් විඥාණය අනාහාරව නිරුද්ධ වෙනවා. නාම රූප නිරෝධයෙන් විඥාණය නිරුද්ධ වෙනවා කියන එකයි නිවන කියලා කියන්නේ නිවනට මඟ. එතකොට අඩිසලකුණු නැහැ. අතනින් දැන් ආවේ අතෙන්ට යන්නේ කියන තැන නිමිති හිතින්නේ. හරි. ඕක තේරුණා වෙන්න ඇති. දැන් මම ඔයගලන්ට කියලා දෙනවා. ඕක ජීවිතයෙන් දකින්න ඕනේ හැටි පොඩ්ඩක් භවනා කරන හැටි. දැන් සම්මත પરමාර්ථ දෙක වෙන්වෙන්න ඕනේ. නාම රූප දෙකෙන් ප්‍රඥප්තිය වෙන් කළා ගන්න ඕනේ. ප්‍රඥප්තියට නැත්තම් විඥාණයට නාම රූප දෙක ගෑවෙන්නවත් බැහැ. මේ විඥාන තිත්‍යක් රූප වේදනා සංඥා සංකාර සංකාර කියන්නේ රූප වේදනා සංඥා සංකාර කියන නාම රූප දෙක විඥානයේ පවතින තැන විඥානයේ පැවතුනොත් නිරුද්ධ වෙන්නේ ඒ හින්දා විඥාණයට තිතියක් දෙන්න එපා මේ විඥාණයට නාම රූප දෙක අහු වෙන දෙන්න එපා නාමං ඒකවන්තෝ රූපං ဒ ුතියන්තෝ විඥානං මැජ්ජේ නාමයේ එක්කන්තයක් රූපේ එක්කන්තයක් විඥානයේ නැදයි කියලා අපි මධ්‍ය සූත්‍රයේදී කතා කළානේ ආධ්‍යාත්මික ආයතන එක්කන්තයක් බාහිර ආයතන එක්කන්තයක් විඥානං මැජ්ජේ මේ නාමයන්තිත හෝ ගියොත් මේ විඥානය කියන්නේ දැනගැනිල්ල. මිනිස්සයා කියන දැනගැනිල්ල රූපයකට දැම්මොත් රූපයන්තේ, නාම ධර්ම වලට දැම්මොත් නාමයන්තේ. නාම රූප දෙකෙන් එකකටවත් යන්න බෑ විඥානම් මැජේ දැනගැනිල්ලක් විතරයි. විඥානයක් විතරයි. ආධ්‍යාත්මික ආයතන එක්කන්තිය බාහිර ආයතන එක්කන්තිය මිනිස්සයා කියලා කෙනෙකුට මිනිස්සයා කියන අදහසක් එනවා. මිනිස්සයා කියලා කියන්නේ මේ ඇහැටයි කියලා දැම්මොත් ආධ්‍යාත්මික පැත්තේ මිනිසයා දකින්නේ ඇහෙන් කියලා දැම්ම නම් ආධ්‍යාත්මික පැත්තේ නැත්නම් මිනිසයා කියලා කියන්නේ රූපෙටයි කියලා රූපෙ පැත්තට ගියාම බාහිරන්ත ඇහැ පැත්තට රූපෙ පැත්තට තිරින්ද බෑ විඥාන මාජ්ජි මිනිසයා කියන දැනගැනිල්ලක් ඇති වුණා දැනගැනිල්ල කියන්නේ ඇහැ රූපේ නැති වෙන නැති වෙන මොකද ඇහැ රූපෙටයි කියන්නේ ඔය විදියට ගත්තාම කෙටියෙන් විපාක නාම රූප දෙක පැත්තේ ප්‍රඥප්ති වශයෙන් සම්මත නිමිති කිසිවක් ලැබෙන්න බෑ ලෝකෙ ඉවරයි ප්‍රශ්න ඉවරයි. විපාක නාම රූප දෙක පැත්තේ ප්‍රඥාක්ති තිබුණොත් සම්මත නිමිති තිබුණොත් දුව පුතා අම්මා තාත්තා රන් රෙදි මුතුමෙනි ගෙවල් දොර ලෝකයක් හම්බ වෙයි. විපාක නාම රූප දෙක පැත්තේ ප්‍රඥප්ති ආදේශ නොවුණු ශුන්‍යතාවය. ඔයගලන්ට තියෙන්නේ නාම රූප දෙකක් තියෙනවා කියලා බලන්න ප්‍රඥප්තියක් තියෙන්නේ. රූපයේ ගුණ පොරස් ටිකක් අතර මහදාතු කනබන ආහාරයෙන් ස්පර්ශයෙන් නිසා හටගත්ත වේදනා සංඥා චේතනා කියලා ඔන්න ඔය වගේ ප්‍රඥප්ති ටිකක් විතරයි තියෙන්නේ. පරමාර්ථය හඳුන්වන්නට තියෙන ප්‍රඥප්ති ටිකක් විතර තියෙන්නේ. ඒ නා පෙනෙන විපාක පැත්තේ නාම රූප දෙක පැත්තේ අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා කියලා ප්‍රඥප්ති නැහැ. පරමාර්ථය වහගෙන ඉන්න ප්‍රඥප්ති නැහැ. විමසනකොට අතුරුදහන් වෙන්න ප්‍රඥප්ති නැහැ. විමසනකොට මතුවෙන්න පරමාර්ථ කියලා එකක් නැහැ. තේන්න විමසන්න දෙයක් නැහැ. තේන්නම තියෙන නාම රූප දෙක කියන එකක් එනවා. ප්‍රඥප්තිය කියන එක තමන් තුළ ඉපදෙන යුද්ධ වෙනවා. හරි. ඒක ජීවිතයෙන් ලං කරගන්න භවනා කරන්නේ මෙන්න මෙහෙමයි ඈත. හරි. ඔගොල්ලෝ සීලයක පිළිපදින්න තම තමන් හැකි ශක්ති ප්‍රමාණයෙන් ඊට පස්සේ තමන්ගේ චිත්ත සමතය ඇති කර ගැනීම සඳහා සති නිමිත්ත හිත තියාගන්නට එහෙම නැත්නම් කුමරෝ සමතකමට හනකින් ආනාපාන සතිය බුදුගුණ සුභේ මෛත්‍රිය වගේ සමතකමට හනකින් හිතක් ටිකක් වඩන්න වඩලා විදර්ශනා කරන්ට මෙන්න මෙහෙම. කොහොමද අපි කියව අපිට සිහි වුණා අම්මා. අම්මා කියලා සිහි වෙනකොටම දැන් අපිට සිහි දෙන්නේ අම්මා කියන නමත් එක්කම රූපයක්. ඒ කියන්නේ නාම රූප දෙක පැත්තට ගිය හුරුවනේ. එතකොටම අපි පෙන්වන්න ඕනේ අම්මා කියලා සිහි වෙනකොට කන බොන ආහාරයෙන් හැදුණු ආහාර නිසා හැදිලා රූපයක් ඇති දෙකට ආවා. හිතේට අනුගතයේ යෙදිලා නාම ධර්ම ටික උපන්න නිසා පෙවුණා. ඔක ටිකක් දියුණු වුණාම එච්චර විස්තර කරන්න ඕනේ නැහැ. පෙවුණාම කියන එකට එනවා. එතකොට මේ නාම රූප දෙක නිසා අම්මා කියන ප්‍රඥප්තියක් මංගාව ඇති වුණා. නාම රූප දෙක නැති වෙනකොට මේ ප්‍රඥප්තිය මංගාව නැති වෙලා තියෙනවා. එහෙනම් මම අම්මා කියලා දැනගන්න මේ ප්‍රඥප්තිය අතීතයේදී නාම රූප දෙකේ තිබිලා නැහැ. ඒ නිසා මන් තුල හටගෙන තියෙන්නේ. දැනුත් අම්මා කියලා සිහි වෙනකොට මේ පෙනෙනවා කියන පැත්තේ නාම රූප දෙකේ අම්මා කියන නාම රූප දෙකේ මෙහෙම අම්මා කියන ධර්මතාවයක් තියෙනවා නෙමේ නාම රූප දෙක නිසා අම්මා කියන ප්‍රඥප්තියක් ඇති වෙයි. මෙහෙම දෙයක් දැන්ද තිබුණා තියෙනවා නෙමේ. අනාගතයේද අම්මා කියන ධර්ම ප්‍රඥප්තියට අයිති දෙයක් නාම රූපේ දෙකේ තියෙනවා නෙමෙයි එදාට දේ නාම රූප දෙක දකිනකොට Taman ගාව අම්මා කියන ප්‍රඥප්තියක් සිහි වෙයි. තිබුණත් නෙමෙයි තියෙනවත් නෙමෙයි තියෙන්නේද නැහැ. ආපහු ඔන්න දරුවා කියලා සිහි වෙනවා. දැන් සිහි වෙන්නේ දරුවා කියනකොටම බහැර ඉන්නවා හිතිය කියන තැනකින් රූපයක් සිහි වෙනවා. එතකොට ආපහු පෙන්නනවා ඒක නෑ ඒක වැරදි කියන එක. ලෙහෙන් දුනේ ආපහු. කනබුර ආහාරයෙන් සහ හැදුනා මේ ටික විස්තර කරන්නේ මුලදි විතරයි. මුල පස්සේ විස්තර කරන්න ඕනේ හුරු වෙනවා. ඒ ආහාරයෙන් හැදුණු ඇස් ඉදිරිපිට රූපයක් ආවහම හිත ඊට අනුගත යෙදෙන හිත රූපේ පෙවුණා. පෙනෙනකොට පුතා කියන අදහසක් මංගාව ප්‍රත්‍යක්ෂයක් ඇති වෙලා තියෙනවා. මේ නාම රූප දෙක නිසා පුතා කියන ප්‍රඥාප්තියක් ඇති වෙලා තියෙනවා. එහෙනම් මේ පුතා කියන ප්‍රඥප්තිය අතීතයේ දෙමේ නාම රූප දෙකේ තිබුණේ නැහැ. එතකොට ඔන්න පුතා කියන ප්‍රඥප්තිය වෙන් කරලා ගන්නවා මේ පෙනෙන පැත්තේ නාම රූප දෙක අනබුන ආහාරයෙන් හැදුණු ඇහැට රූපෙ ආව හිතේට අනුගතව ඒ දින රූපෙ පෙවුණා. ඔන්න හොඳට වෙන් කෙරුවා එච්චරයි පේන්නේ. හැබැයි පේන දේ මේ පුතා නෙමෙයි, පේන දේ බලාගෙනත් පුතා නෙමෙයි. ඒ මේ පෙනෙන සතහන ප්‍රඥප්තියට ගෑවෙන්නවත් බෑ. මේ පෙනෙන කම නිසා පුතා කියන ප්‍රඥප්තිය මංගව ඇති වෙලා තියෙනවා. හැබැයි අතීතයේදී එහෙම පුතා කියලා දැනගන්නකොට මේ නාම රූප දෙකේ ප්‍රඥප්තියයි තිබුණක් තිබුණේ නැහැ. ඒක වෙනම එකක්. ඔන්න බැලුවා. දැන්ද පුතා කියලා සිහි කරනකොට බහැර තියෙන්නේ නාම රූප කියන ධර්මතාවයක් හනබුනා හරි නැගුණු රූපික ස්පර්ශින දුනාමකුයි ඒ නාම රූප දෙකේ මේ පුතා කියන ප්‍රඥප්තිය කොහෙවත් නැහැ මං තුලම සිහි වෙන එක. අනාගතයකද පුතා කියලා සිහි වෙන ප්‍රඥප්තිය මේ නාම රූප දෙකේ කොහාටයි සිදනක නැහැ. ඒ නාම රූප දෙක ඇස් ඉදිරි පිටට එනකොට කන ඉදිරි පිටට එනකොට පුතා පුතා දකින්න පුතාගේ හඬ කියන ප්‍රඥප්තිය ඇති වෙයි. ප්‍රඥප්තිය නැති කියලා බලනවා. කොහොම සිහි වෙන සිහි වෙන අරමුණු වල ඕගලන්ට සිහි වෙන්නේ බැහැර අපිට සිහි වෙන සිහි වෙන ප්‍රඥාප්තිය රූපවත් වෙලා අද දවසේදී ඒ රූපවත් වූ දේ බැහැර තියනවා කියන තැනකි. ඕගොල්ලෝ පෙන්නනවා නෑ බැහැර තිබුණා තිබුණේ නාම රූප කියන දෙකක්. ඒ නිසා මේ වගේ සිහි කරන්න පුළුවන් මේ වගේ දැනගැනීම කියන ප්‍රඥාප්තියක් මන් තුලයි හටගත්තේ කියලා පෙන්නනවා. දෙක දැනුත් වෙන්නේ එහෙමයි අනාගතයටත් වෙන්නේ එහෙමයි කියලා පෙන්නනවා. ගහක් කියනකොට ගහ කියනකොට කොහොඹ ගහක් කියනකොට රෝස මලක් කියනකොට කොහොඹ ගහ කියනකොට බහැර තියෙන එකක් ඇටියට ඒගොල්ලන්ට පේන්නේ. ගහකුත් ඇදේ හිතට පොළොවල හැදෙත් කියන්න පුළුවන් වෙයි. ප්‍රඥාප්තිය කියන කෙච්චර රූපයකට කාවැදිලා තියෙන. නමුත් ඕගොල්ලෝ අර හැඩේ කියන්න පුළුවන්, සටහන කියන්න පුළුවන් ඒ විස්තරත් එක්ක තියෙන රූපේ. ආහාරය නිසා ඇහැදිය රූපය ඉදිරි පිටට ආවහම හිතේ ඊට අනුගත යෙදුණුකම හින්දා තේවුණා. ඔන්න තේවුණා. පෙනෙනකොට කොහොඹ කියන වෙනම ප්‍රඥාප්තියක් මංගාව ආවේ. අපි දන්නවා පහු කාලෙදි මේ ප්‍රඥාප්තිය මේක දිහා බලලා බලලා බලලා තමයි මේ රූපෙ පෙනෙන එක කොහොඹ වෙලා තියෙන්නේ. කොහොඹ කියන එක පේන්න තියෙනවා විමසෝත සුගහන් වෙනවා. පරමාර්ථය කියන්නේ පේන්නේ නැහැ. පටිඝාපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුයි ආහාර ඕජාවෙන් හැදෙන්නේ කියන પરමාර්ථයක් රූපේ තියෙන විමසනකොට මතුවෙන කියන එකක් මේ කොහොමද ගහ කියන තැනක සම්මත પરමාර්ථයක් තියෙන්නේ දෙක වෙන වෙනවා දෙක වෙන වෙනවා එතකොට પરමාර්ථ වශයෙන් දැනෙනවා කියන තැනක් තියෙනවා ඒ නිසා කොහොමද කියන ප්‍රශ්නක්තියක් ඇති වෙලා තියෙනවා අතීතයේදී මේ කොහොමද කියන ප්‍රඥාප්තියට අදාළ දෙයක් පෙනෙන පැත්තේ තිබිලා නැහැ දැනුත් විපාක නාම රූප දෙක පැත්තේ පරමාර්ථ පැත්තේ පෙනෙන පැත්තේ නාම රූප දෙක නිසා කොහොඹ කියන ප්‍රඥප්තියක් උපදී මේ කොහොඹ කියන ප්‍රඥප්තියයි දෙයක් මේ පැත්තේ නැහැ. අනාගතයේද මේ රූපය දකිනකොට කොහොඹ කියන ප්‍රඥප්තියක් ඇති වෙයි. ඒ මේ රූපයේ පෙනෙන එක නැති වෙන ප්‍රඥප්තිය මංගව නැති වෙයි. කියලා බලාගෙන බලාගෙන බලාගෙන යන්න කාලයක් යනකොට පෙනෙන පැත්තේ පෙනෙන පැත්තේ ඕගලන්ට නිමිති නැහැ. අම්මා තාත්තා දුව පුතා ගස් කොළන් කියලා නිමිති නෑ ඒව නිසා Taman තුල අම්මා තාත්තා දුව පුතා ගස් කොළන් ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩන් රන් රෙදි මුතු මැණික් කියලා ඇති ඒවා සිහි කරාට සිහි කිරීම මාත්‍රයක් විතරයි Tamanගේ මනසේ එයාට පරමාර්ථයේ වෙනම මේ දෙක හොඳටම වෙන් වෙලාම පෙනෙන කිසිම ආයාසකින් තොරව මොන විදිහටවත් මේ දෙන්න එකක් නෙමෙයි දෙකක්මයි කියලා එල්ලඹ සිටි දවසට කටයුත්ත කළා. මත්යේ කටයුත්තක් රහතන් වහන්සේ කියලා කියන පරමාර්ථය ප්‍රඥප්තිය දෙක ගෙන් කරන තර ගණ්ඩ මහන්සි වෙන්න ඕනේ එළඹ සිටියා. සේක කියලා කියන්නේ මේක ගණ්ඩ දෙක වෙන් කරන්න මහන්සි වෙනවා. පෘථග්ජනය කියලා කියන්නේ දෙක එකපොරට දාගෙන ජීවත් වෙනවා. පෘථග්ජනය කියන්නේ මේ ප්‍රඥප්ති පරමාර්ථ දෙක එකපොරට දාගෙන ජීවත් වෙනවා. ඒක දුක ඒක පුද්ගලයා කියලා දෙක වෙන් කරගන්න ටික ටික ටික ටික හිටිනා නාම රූප දෙක නිසා ප්‍රඥාප්තිය විඥානය ඇති වෙනවා නාම රූප දෙක නැති වෙනකොට නැති වෙනවා විඥානය මේ විඥානේ නාම රූප දෙකට අයිතිත් නැහැ නාම රූප දෙක විඥානයට අයිතිත් නැහැ ඈ විඥානය කිව්ව කොහොම ගහ කියන දැනගැනීම දැනගන්නකම අර මැත් පැදුර පායි කියලා දැනගන්නකම තමයි විඥානය කෙනෙක්කම තමයි නාම රූප නාම රූප දෙක නිසා විඥානය විඥානේ නාම රූප දෙකට අයිතිත් නැහැ නාම රූප දෙක විඥානයට අයිතිත් නැහැ පැදුරු කියලා දැනගන්නකම පෙනෙන එකටයි තිත් නැහැ පෙනෙන එක පැදුරු කියලා දැනගන්නකමයි තිත් නැහැ මේ දෙක නිසා වෙනස් වෙනස් කියලා එතකොට තමන්ට මතක තියෙන සිහි වෙන අරමුණක්ම විදර්ශනා කරන තුන් කාලෙන් විදර්ශනා කරන්නේ දැහැර නාම රූප දෙකක් නිසා තමන් ගාව ප්‍රඥප්තියක් ඇති වෙලා තියෙනවා මිසක මෙහෙම ප්‍රඥප්තියක් රූපවත්තු මේ බඳු දෙයක් නාමෝත්තුන් ඒබඳු දෙයක් පෙනෙන හැන පැති තිබුණේ නැහැ. ස්පර්ශ ආයතන හය පැති ප්‍රඥප්තියක් තිබුණේ ඒ නිසා තමයි කියලා ඇති වුණා. දරු ස්පර්ශ ආයතන හය පැත්තේ මේ වගේ ප්‍රඥප්ති තිබිලා හම්බ වෙනවව ප්‍රඥප්ති තියෙනවවත් නෙමෙයි. ඒ පෙනෙන ඇහෙනවා කියන එක ගඳසුවඳ දැනෙනවා කියන එක රස විඳිනවා කියන එක එනකොට තමන් තුළ සිහි වෙනවා. මල් සුවඳ, කෝපි සුවඳ, කපුරු සුවඳ, කැවුම් සුවඳ කියලා ඒ ඒ සුවඳ නිසා ප්‍රඥප්තිය වෙනවා මිසක ප්‍රඥප්තිය තුළට මේ සුවඳයි මේ මේ ප්‍රඥප්තියට සුවඳව සුවඳට ප්‍රඥප්තියටයි කියන්නේ. ඊගාවට බල්ලෙක් දුරනවා වාහන සද්දයක් මිනිස්සෙක් කතා කරනවා වගේ කියන ප්‍රඥප්තිය ඇති වෙනවා. ගිරවෙකයා ගන්නවා කියලා. ශබ්දය කියන එක නාම රූපයි පරමාර්ථයක් යථාර්ථයක් මිනිස්සෙක්ගේ සද්දේ ඉහිරෙක් කෑ ගහනවා වාහනේ කෙනවා කියන දැනගැනීම දැනගැනීමක් විතර විඥාන මැචේ නාමෝ නාමං ඒකෝන්ත රූපං ဒ ුතියන්ත රූපං ඒකෝන්ත නාමං ဒ ුතියන්ත විඥාන මැචේ විඥානේ මැද මේ දෙකේ එක පැත්තකටවත් යන්න එපා ගියොත් අන්තයක් ඒ නිසා මේ දෙක නිසා හටගන්න විඥානේ මේ දෙක නැතිව නැතිව ওই විදිහට ඔහොම ඔහොම බල බල බල බල යනකොට හොඳට තේරෙයි පෘථග්ජන කෙනා පුතොජන කෙනා කොහොඹ ගහක් ගැන කතා කරනකොට කොහොඹ ගහ කියන ප්‍රඥාප්තියයි මහ භූත රූපයයි දෙක එකට දාලා මේ රූපය කොහොඹයි කියන තැනකින් කතා කරනකොට රහතන් වහන්සේ ඒ රූපයේ නිසා තමන්ගව සිහිවෙච්ච ප්‍රඥාප්තියක් කියන තැන අල්ලගෙන කොහොඹය කියන එකෙන් කතා කරනවා. මෙයාගේ ප්‍රඥාප්තිය නිරුද්ධ වෙනවා නිමිති නැහැ නාම රූප දෙකේ කලම මෙයාට කර්ම රැස් වෙන්නේ නැහැ. අරය කොහොඹ කියලා කතා කළාම ඒ කොහොඹ කියන ප්‍රඥප්ති රූපයකට අයිති නිසා රූපේ පවතින දෙයක් නිසා මෙයාට කොහොඹ නිරුද්ධ වෙන්නේ ඒක කර්ම වෙනවා කර්ම වෙනවා එතකොට විදර්ශනා කරනවා කියලා කියන්නේ භාවනා කරනවා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි තමන්ට මේ නාම රූප දෙක නිසා හටගත්ත විඥානයේ නාම රූප දෙකේ පිහිටල පංච උපාදාන ස්කන්ධයක් හැදිලා අපිට තියෙන්නේ ප්‍රඥප්තියයි පරමාර්ථය දෙක එක ගොඩට වැටිලා තියෙන්නේ අපිට ප්‍රඥප්තිය වෙන් වෙලා නැහැ පුද්ගලික සත්‍යය කියන රූපය ඇඳෙන්නේ මේකදී අනිත් පැත්තට කරනවා පරමාර්ථමය ස්වභාවය නිසා පෙනෙන දේ නිසා නාම රූප නිසා ප්‍රඥප්තියක් ඇති වුණා මේ ප්‍රඥප්තිය පෙනෙන පැත්තේ තිබුණත් නෙමෙයි තියෙනවත් නෙමෙයි තියෙන්නේ නැත්නම් තුන් කාලෙම පෙනෙනවා අම්මා පුතා දුව කොහොඹ ගහ ගලක් කියන එක සිහි වෙන ගානේ මොන හරි දෙයක් සිහි කරනකොට පෙනෙනකම පෙනෙන තැනක තිබුණේ නාම රූපයි කියලා පෙන්වන්නද ඇහැ කන බොන ආහාරයෙන් ඇදුනේ ඇහැ ඇහැ නිසායි රූපත උනේ ඊට අනුව හිත උප අනුගත උපන්න හින්දා ඒක පෙනුනේ ඒ රූපයක් පෙනුණු හින්දායි රූපයක් පෙනෙනවා කියන තැනක පෙනෙනවා කියන එක නාමයි පෙනුනේ රූපේ නාම රූපයි රූපයක් පෙනෙනකොට කොහොඹ දරුවෙක් කියන ප්‍රඥප්තිය ඇති වුණා. මේ කොහොඹ කියන දරුවා කියන ප්‍රඥප්තිය මේ නාම රූප දෙකේ අතීතයේ තිබෙත් නැහැ. ඕගොල්ලන්ට එක අරමුණයි දෙකයි මොන විදර්ශනා කරන්න ඕනේ. මොනතරම් ඇත්තද කියන එක හොද්දට හිත පිළිගන්නවා. පිළිගන්න දැනකට එනවා. රූපය කනබුන ආහාරයෙන් හැදිලා තියෙන්නේ. ස්පර්ශය නිසා ඒක පෙවුනේ. එතකොට ඒ කොහොඹ කියන අදහසක් ආවම මේ කොහොඹ කියන අදහස මේ නාම රූප දෙක එකකවත් නැහැ. තිබුණ නැහැ කෙනෙකුට ඒක පිළිනුගෙනද පිළිගන්නවා. දැනුත් නැහැ අනාගතෙත් නැහැ කියලා ඔන්න ඔහොම ටික ටික බලනවා. ආයෙත් සමතකමට හැමතින් හිත වඩනවා. ආයෙත් බලනවා ආයෙත් සමතකමට හැමතින් හිත වඩනවා කියන ටික කරන්ද නොබෝ දවස යතෝ යතෝ සම්මසති කන්දානම් උද්‍යබ්ය ලැබතේ පීතිපාමුජං අමතන්තා විජානත මේ වගේ ස්කන්ධය එතන එතන ස්කන්ධයන්ගේ උදේවැය බැලුවොත් නොබෝ දවසකින් නිවන දැකලා ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනවා ප්‍රමෝදය නිසාම ප්‍රීතිය ප්‍රීතිය නිසාම පස්සද්ධිය පස්සද්ධිය නිසාම සැපේ සැපේ නිසාම හිත සමාධි සමාධි නිසාම ඇත්ත දකින්න දකින්න නිසා කලකිනවා කලකින නිසා කෙලෙස් උනාසයෙන් මුදිනවා කියන ටික චේතනා කරමින් තොර ප්‍රාර්ථනා කරන්න ඕනේ වෙනවා. උදේවැය බලන එක විතරක් කරන්ද නාම රූප දෙකේ ශුන්්‍යතාවය දකින්න එකටයි නිවන කියලා කියන්නේ. අනිමිච්ච ශුන්්‍යත අප්පනිහිත. මොකද ඒක නිවනින් දැනෙන්නේ. එහෙම දකිනකොට හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක පේනවා තමයි. ශුන්‍යතාවයේ ළඟ සිටිනවා. ලෝක නිරෝධය ලෝකයක් පනවන්න බෑ ස්පර්ශ ආයතන හයේ. ලෝක නිරෝධය පේන තග්ගල මේ ස්කන්ධේ බුද්ධිය බලතලා ටික දවසක් යනකොට. ලෝකෝත්තර දර්ශනයේ දකිනකොටම ශුන්‍යතාවයේ දකින්නේ. අනිමිත් ශුන්‍යත අපනිහිත බවයේ දකින්නේ. ස්කන්ධ ටිකේ. පරමාර්ථයේ දකින්නේ. එතකොට හටගත් දේ නිරුද්ධයි කියන එක පේනවායි දෙන්නේ. පේනවා ඉතින්. ඒ හින්දායි ස්කන්ධයේ උදේවය බලනකොට මේ ශුන්‍යතාව වෙන වූකලකින් නාම රූප දෙක එළඹ සිටින හින්දා ඒක දකින හින්දායි නිවන දැකලා ප්‍රීති ප්‍රමෝදය උපදිනවා කියලා කියනවා. එහෙම ප්‍රීති ප්‍රමෝදය උපදිනවා කියන එකට ප්‍රාර්ථනා වුණේ උදේවය විතරක් බලන්න. එතකොට ප්‍රමෝදය ඇතුණා ප්‍රීතිය ඇති වේවා හිත කය දෙක සංසිඳේවා සැපසහගත වේවා හිත සමාධි වේවා ඇත්ත පෙනේවා කල කිරේවා හිත නිදේවා කියලා ප්‍රාර්ථනා වුණා වෙනවා. නොගෝ දවසකින් කටයුත්ත කළා මත්තේ කටයුත්තක් නැහැ කියන තැන තමයි අවිල්ල ඉන්න පුළුවන්. එච්චරට ඍජු ප්‍රතිපදාවක් මේ මොකද මේක අර වෙනදා වගේ රබර් බෝලයක් යටෝ බාගෙන ඉන්න තැන සිද්ධියක් නෙමෙයි මේ කතා කරන්නේ. විමසනකොට අතුරුදහන් වෙන තේන්නේ නැහැ මතු කළ ගන්න කියලා පරමාර්ථය මතු කළ සම්මුතිය අතුරුදහන් කරන්න මැදින් උත්සාහවත් වෙනවා වගේ තැනක සිද්ධියක් නෙමෙයි. එතෙන්ට එන්නේ වෙන සිද්ධියක් මේක තියෙන්නේ. ඉතින් මෙතන හරීම වටින තැනක් මේක ජීවිතේ දකින්න යොදා ගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න. ඒ නිසා ඔගොල්ලෝ බුද්ධිමත් වෙන්න කියන එකක් මතක් කරනවා මේ කියන එක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කොහොම හරි මේ ජීවිතේට පිහිටක් රැකවරණයක් කරගන්න කියන එකක් පෙන්වනවා ඒ සඳහා මේ දේශනාව හේතුපනිශ්‍යම වේවා හොඳයි එහෙනම් කල්පනා කරගන්න මේ කිම්වත් පිළිස බොහොම ශ්‍රද්ධාවෙන් ගෙවල් දොරවල් නොයේ කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ බුදුහාමුදුරුවෝ මගේමයි ධර්මයේ මගේමයි සංඝරත්නයේ මගේමයි කියන අදහස ඇතු වචන ටික නොකියුවා ක්‍රියාව තුළින් තුනුරුවන් සැඟවෙන තැන් පිහිට තැන් කරගෙන තුනුරුවන් කෙරේ විශ්වාසය තබාගෙන මෙතෙන්ට ඇවිල්ලා මේ ධර්ම ශ්‍රවණය කළා මහා කුසලය සිද්ධ කරගත්තා මේ සිද්ධ කරගත්තා වූ සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයෙන් මේ පින් උතුම්වත් මේ පුණ්‍ය උතුම්කේ වල්දුරා රැකිරක්ෂා දිස්ත්‍රික්කයට අධිකෘත ශාසන මාමුකීෂ්ඨකාරක සීළු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසිරු වඩා වර්ධනය කරගෙන දිවිත් පතන බෝධියකින් උතුම් වන සනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සම්පදං